සුබ දවසක් කියලා සමජනාටම අදත් ප්‍රාර්ථනා කරමින් සුපුරුදු ආකාරයටම ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබ වඩාත් ඇලුම් කරන වැඩසටහන රාශිය බීතිය කුතුහලයේ ජුගුත්සාජනක භාවය තුල සත්‍ය සොයා යන වැඩසටහන. ඒ තමයි කළුවර එළිය වැඩසටහන. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ තවත් එවැනි අපූර්වතම වැඩසටහන් මාලාවක එක් වැඩසටහනක් සඳහා මේ මොහොතේදී සමාරම්භක අවස්ථාව කරා ලැබීමට. ඉතින් ඒ සඳහා ඔබ දන්නවා සුපුරුදු ආකාරයෙන්ම ශ්‍රී ටීවී මැදිරියට වැඩම කරන්නේ කවුද යන වග. ඉතින් ඒ තමයි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අදත් මේ ලෙසින්ම ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර තිබෙන්නේ මේ උතුම් කතිකාවට ඔබට අවශ්‍ය කරන ඔබ නිතර දෙවේලේ දැවෙන ඒ වගේම සැකයෙන් සිටින විවිධ ගැටලු පිළිබඳව ඉතාමත්ම සාර්ථකව ධර්මානුකූලව පිළිතුරු ලබා දීමට. ඔබට මතක ඇති පසුගිය සතියේ අපි සාකච්ඡා කළේ කෙනෙකු මිය යන විට ඇතිවන ස්වභාවය චිත්තසංතානය තුළ, ඒ වගේම මිය යන විට කොයි වගේද අමනුෂ්‍ය බලවේග කෙනෙකු අසලට ඇතුල් වෙන්නේ කියන වග. යනුන කෙනෙකු මිය ගිය පසු සිදු කරන කටයුතු පිළිබඳව. අපි හාමුදුරනේ මේ එතනදී අපි මට හිතෙනවා ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට මේ විශේෂයෙන්ම කෙනෙකු මිය ගියාට පස්සේ යම් අවමංගල චාරිත්‍ර සිද්ධ කරනකොට බොහෝ වෙලාවට දක්නට ලැබෙන දෙයක් තමයි අපේ හාමුදුරනේ මේ මිය ගිය පසු මුත කලෙබරය රැගෙන යනවා මේ සොහොන් බිමට. මේ සොහොන් බිමට රැගෙන යනකොට ඔබ වහන්සේ එදත් සඳහන් කළා පැහැදිලිවම මේ එන්න එන්න අමනුෂ්‍ය බලවේග වැඩි වෙන නිසා, ගොඩ වෙන නිසා මේ මුත කලෙබරට යම්කිසි බරක් ඇති වෙනවා මේ සොහොන් බිමට යන විට කියලා. ඒ වගේම තව දෙයක් කරනවා මේ බොහෝ වෙලාවට එහෙම ගිහිල්ලා හැම වෙලාවම අපේ හාමුදුරනේ මේ මේ ගෙනියන මේ මුත දේහය කරකවන තුන් වතාවක්. තෙවරක් කරකවලා මේ යන හතදලා ඉන්න අනතුරුව තමයි මේක මේ මේ සොහන ඇතුළට දමන්නේ. ඉතින් මේ මේක සාමාන්‍යයෙන් භූම දාන කළත් සොහනක ආදාහනය කළත් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. අපි හැමෝටම මේක මේ ගොඩාක් වෙලාවට ශ්‍රී ලාංකීය පුරාණ මේ ගම්වලත් අපි දක්න ලැබෙන අර්ධනාගරික ප්‍රදේශවලත් මේක දක්න ලැබෙන සුලභව. නමුත් බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවිධ මත දරනවා. සමහරෙක් කියන අපේ හාමුදුරනේ මෙහෙම කරන්නේ මේ මියගිය කෙනාගේ ආත්මය නැවත වතාවක් නිවස කරායන එක වළක්වන්න කියලා. නමුත් ඇත්තටම හාමුදුරනේ මේ පිළිබඳව මොකද්ද මේ සැබෑ යථාර්ථය? හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම දැන් ඔය කාරණේදී මං හිතන්නේ ඕකේ ධර්මානුකූල නම් වැදගත්කමක් නැහැ. මේක මේ සම්ප්‍රදායත් එක්ක ගොඩ නැගිච්ච දෙයක්. ඒ නිසා මම හිතන්නේ බොහෝ දෙනෙක් ඔය ඔය තුලින් අදහස් කරන්නේ අර මිනි පෙට්ටිය උස්සගෙන යනකොට ඒ තමන් එක පසුපසින් එන අමනුෂ්‍ය බලවේග. ඊළඟට මේ පෙට්ටියට නැගලා හරි ඒ සොහොන ලං වෙනකොට තමන් එක්ක ඒ මලමිනියත් එක්ක එන අමනුෂ්‍ය බලවේග අර එකපාරට වලට දාන්නේ නැතුව තුන් වතාවක් කරපුවට පස්සේ අර මේ අයට අර ආපු මග අමතක වෙනවා වගේ. එතකොට මේ අර කරේ තියාගෙන ගිය අය පිටිපස්සෙන් එන්නේ නැතුව අර මේ අයට සම්පූර්ණයෙන් තුන් පාරක් කැරකුණාට පස්සේ ආපු මග අමතක වෙලා යනවා. අන්න ඒ වගේ අදහසක් බොහෝ දෙනෙක් දක්වනවා. ඇත්තෙන්ම දැන් අමනුෂ්‍යය කියන්නේ ඒ තරම්ම මේ පාර හොයාගන්න තු පාරක් කරකුණාට පස්සේ ආපු මග හොයාගෙන සියල්ල අමතක වෙන જાතියක් නෙමෙයි. අපිට පේනවා මේ සංසාරික <clears throat> සමහරලාට අවුරුදු ගණන් වෛර බැඳගෙන සමහර පුද්ගලයෝ පස්සේ පන්නනවා පලිගන්න. එහෙමයි. එතකොට දැන් ওই කාලි අක්ෂණීගේ කතාව තියෙන ධම්මපදේ ආත්මෙන් ආත්මෙ දිගට දිගට සසරේ එහෙම පන්නන අය ඉන්නවා. එතකොට සමහරු හිතනවා දැන් මට මං හිතන්නේ මේ වැඩසටහන්ව බලලා කෙනෙක් කතා කරා ලංකාවේදී ඇතිවෙච්ච අමනුෂ්‍ය ප්‍රශ්නවලදී පුළුවන් තරම් ඉඩම් ගෙවල් දොරවල් පවා විකුණලා තොවිල් කරා කීවා පුළුවන් තරම් තොවිල් කරලා කරලා නැත්තට නැති වුණා අන්තිමට ඉතුරු වෙච්ච ඉඩකඩම් ටිකයි ගේ විකුණලා පිටරටක පදිංචියට ගියා කීවා මේ මෙහෙන් ලංකාවෙන් ගියාට පස්සේ මොකද සමහර කියලා මේ භූමියෙන් ගියාට පස්සේ සමහර කෙන කරදී වලල්ලෙන් එහාට ගියාට පස්සේ ඔය අමනුෂ්‍ය බලවේග වලට එතනින් එහාට එන්න බැරි වෙනවා. එහෙමයි. මේ අය හිතුවා මෙතනින් ගියාට පස්සේ ආ මනුස්සයාට ලංකාවෙන් එහාට යන්න බෑ. එහෙමයි. දැන් ඒ රටවල් වලට ගියාට පස්සෙත් මෙන්න ටික දා කාලයක් යනකොට අර ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. සූරනවා කියෝ, ලේ එන්නම සූරනවා කියෝ. සූරපු කෙනෙක් නැහැ. එකපාරට තනියෙන් ගෙදර දැන් සමහරට මහත්ය වැඩට යනවා නෝනා විතරයි ගෙදර ඉන්නේ මේ උයන පියනවා එක ගෙදර ඉන්නවා එකපාරට බෙල්ලේ සූරනවා නියපොතු පාර තියෙනවා මට එතනදි ප්‍රශ්නයක් මතුවුණා අපේ හැමෝටම දැන් මේ කර්දිය වලල්ලෙන් එපිටට ගියාම අමනුෂ්‍ය බලවේග වලින් වෙන් වෙන්න පුළුවන් ග්‍රහපොළ වලින් වෙන් වෙන්න පුළුවන් කියලා කිව්වත් ඇත්තටම අපි ග්‍රහපොළ කෙසේ වෙතත් අපි හාමුදුරනේ මේ මේ කියන මේ අමනුෂ්‍ය බලවේග මුළු විශ්වයටම පොදුයි නේද? ඇත්තෙන්ම අමනුෂ්‍යයෙකුට ආයේ මේ අපි යනවා වගේ වෙලාවක් කියන්නේ නැහැ. ඔහු හිතන සැනින් ලෝකේ කොහේ හිටියත් මොන රටක හිටියත් දැන් අපි ගමු ලෝකේ එහා කෙළවරක වෙනත් බටහිර රටක කෙනෙක්ගේ තමන්ගේ ඥාතිවරයෙක් ඇසුරු කරගෙන ඉන්නවා කියලා. සැනින් ලංකාවේ තව කෙනෙක් එයාව සිහි කරලා මෙහි පින් අනුමෝදන් කරන්න උත්සාහ කරනවා නම් සැනින් එතනට ඇදිලා එන්න පුළුවන්කම තියෙනවා. හිතන සැනින් චේතනාවත් එක්ක යන ස්වභාවයක් තමයි මේ අමනුෂ්‍යයන් තුල තියෙන්නේ. ඒ නිසා මේ <clears throat> මිනිස්සෙකුට නම් අපිට යන්න තමයි පැය ගාණක් යනවනේ ගුවන් යානයක ගියත් අමනුෂ්‍යයට ඒ සැනින් හිතන සැනින් එතනට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එවැනි දැන් බොහෝ වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා සමහර අමනුෂ්‍යය බයයි මහා සාගරයෙන් යන්න මහා සාගරය තුල ඉන්නවා දරුණු අමනුෂ්‍යය. මේක තියෙනවා අංගුත්තර නිකාය පහාරාද සූත්‍රය, ඒ වගේම උපෝසත සූත්‍රය කියලා දේශනා දෙකක් තියෙනවා. මේ දෙකේම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහා සාගරය තුල ඉන්නවා තිමි, තිමංගල, තිමිරපිණ්ඩල, නාග, අසුර, ගහන්ධර්ව. මේ ඔක්කොම අමනුස්ස වර්ග. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අමනුස්සයන්ගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියලා. ඒ කියන්නේ යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට යොදුන් 100ක් විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝ ඉන්නවා කියන මහා සාගරය. ඊළඟට යොදුන් 200, 300, 400 තරම් විශාල අద్භූත මහා විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝ මහා සාගරේ ඉන්නවා කියනවා. දැන් අපිට ලෝක සිතියම දිගහැරලා බලපුවාම මේ ලෝකයේ වැඩිපුරම තියෙන්නේ මහ මොහොත. එහෙමයි. ගොඩබිම තියෙන ඊටාම සුළු ප්‍රමාණයක්. එතකොට තුනෙන් දෙකක් වගේ තියෙන මහා සාගරේ. ඒ අතරිනුත් ලංකාව බලපුවම සමහර පුංචි 30ක් වගේ තියෙනවා. එතකොට මේ තියෙන වර්ග කිලෝමීටර් ඔය 65000 ගානක ප්‍රමාණයක් නේ අපි කතා කරන්නේ ලංකාව ගැන. එතකොට අපි ඔය අමනුෂ්‍යයන්ගේ විශාලත්වයේ දිහා බලනකොට බුද්ධ දේශන ඇසුරෙන් සමහර වෙලාවට මේ ලංකාව තරම් විශාල අමනුෂ්‍ය මහා සාගරේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මේ තා විශාල දැන් මේවා මිනිස්සුන්ට හොයන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේ තරම් විශාල මහා ශරීර ඇති අමනුෂ්‍යයන්ගේ ස්වභාවය දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් දකිනවා කියන. ඒ නිසා දෙවියන් අතරත් ඉන්නවා සුර අසුර කියලා සැපයෙන් වැඩි දෙවිවරු සැපයෙන් අඩු දෙවිවරු. ඔය දජග්ග සූත්‍රයේ තියෙන මේ සුර අසුර දෙවියන් අතර නිතර ගැටුම් ඇති වෙනවා යුද්ධ ඇති වෙනවා කියලා. එතකොට මේ අසුර කියන దేవතා කොටස මහා සාගරයට ආස කරනවා කියනවා. අර මහා මුහුදේ ඉන්න අద్භූත ශරීරය ඇති විශාල අමනුෂ්‍යයන්ගේ ස්වභාවය දැකලා මේ තරම් විශාල අద్භූත ශරීරය ඇති අමනුෂ්‍යයන් මහා සාගරේ ඉන්නව නේද කියලා මහා මුහුදට ඇලුම් කරනවා කියනවා අර අමනුෂ්‍යයන් දිහා බලලා. එතකොට ඔය දරුණු විශාල ශරීර ඇති අමනුෂ්‍යයන්ට සමහර අමනුෂ්‍ය බයයි. අර නීච අමනුෂ්‍ය කොටස් ඉන්නවා දැන් ඔය යක්කු අතරත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහානුභාව සම්පන්න යක්කු ඉන්නවා. මධ්‍යමානුභාව සම්පන්න යක්කු ඉන්නවා නීච යක්ෂයෝ ඉන්නවා. ආටානාටි බොහොම ලස්සනට පෙන්නනවා. මධ්‍යමානුභාවයක්කෝ ඒ වගේ මහා බල සම්පන්නයක්කෝ නීච යක්ෂයෝ ඉන්නවා. මේ යක්ෂයන් අතරත් ඇත්තටම දැන් අපි මේ manuss ලෝකයේ තියෙන ගනුදෙනු කරන මේ ක්‍රමවේදය හා සමානයි. ආටානාටි බොහොම ලස්සනට තිනවා යක්කෝවා යක්කිනීවා යක්ක පෝතකෝවා යක්ක පෝතිකායවා යක්ක මහාමත්තෝවා යක්ක පාරිසජ්ජෝවා යක්ක පවාරෝවා කියන. යක්ෂයෙක් යක්ෂණියෙක් යක්ෂ පැටවෙක් යක්ෂ පැටවියක් ඊළඟට ඒ යක්ෂයන්ගේ මෙහෙකාරයෙක් යක්ෂ මහා මාත්තුවා මහා යමතිවරේ. එහෙමයි. ඊළඟට යක්ෂ පිරිසෙහි යම් කිසි කෙනෙක් වේවා. එතකොට ওই විදිහට කොටස් ගණනාවකට බුදුරජාණන් වහන්සේ පෙන්නලා කියනවා මෙන්න මේ කියන යක්ෂයන් අතර මේ කණ්ඩායම් වල ඉන්නවා කියන මහානුභාව සම්පන්න යක්ෂය, මධ්‍යමානුභාව සම්පන්න යක්කු නීච යක්ෂයෝ. මේ අමනුෂ්‍යයන්ගෙන් කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට හිරිහැරයක් පීඩාවක් අනතුරක් කරොත් අන්න ආරක්ෂා වෙන ක්‍රමේ තමයි ආටානාටිය දේශනාවේ තියෙන්නේ. මම හිතන්නේ අපි වෙනම දවසක ওই දේශනාවම අරගෙන කතා කරමු. එහෙමයි අපි හවුනේ. එතකොට ඔය නීච යක්ෂයෝ අර මහා බලසම්පන්න අමනුෂ්‍යයන්ට බයයි. ඒ නිසා මේ ওই නීච යක්ෂය බොහෝ වෙලාවට ওই කරදී වලල්ලෙන් එහා මෙහා යන්න යම් බියක් දක්වනවා අර අමනුෂ්‍යයන්ගේ විශාලත්වය මේ දැන් මනුෂ්‍යයන්ට නොපෙනුනාට සාගරයේ ඉන්න මේ විශාල ශරීරය ඇති අමනුෂ්‍යයන්ගේ විශාලත්වය දකින නිසා. නමුත් බොහෝ වෙලාවට සමහර අමනුෂ්‍ය මිනිස්සුන්ගේ ඇඟවල් වලට ඇතුල් වෙලා හිටියෝ ශරීරවලට ඇතුල් වෙලා ඒ ශරීරවල හැංගිලා ඉන්න අමනුෂ්‍යයෝ. එවැනි අමනුෂ්‍යයෙකුට ඒ පුද්ගලයාත් එක්කම යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අන්න ඒ විදිහට බොහෝ වෙලාවට ওই මධ්‍යමානුභාව සම්පන්න මහානුභාව සම්පන්න යක්ෂයෝ බය නැහැ. සැනින් ඕන දිහාකට යනවා. නමුත් අර වගේ අර පොඩි නීච යම්කිසි ලොකු ශක්තියක් හැකියාවක් බලයක් නැති සාමාන්‍ය නිකම් പ്രേත කුම්බාණ්ඩ වගේ එවැනි අමනුෂ්‍ය කොටස් තමයි බිය දක්වන්නේ අර මහා සාගරය හරහා යන්න. නමුත් ওই අමනුෂ්‍ය බලවේග වලට බොහෝ වෙලාවට ওই අමනුෂ්‍යයෙකුට බොහෝ දෙනෙක් ගොදුරු වෙන්න හේතුවම තමයි තමන්ගේ තියෙන පෙර අකුසල කර්මයන්ගේ බලවත්කම. අකුසලයක් තමාට බලවත් වෙනකොට තමයි අමනුෂ්‍යයා තමන්ට ලං අපේ පින බලවත් අපි කරපු පින බලවත් අපිට කොච්චර වෛර බැඳගෙන ආපු අමනුෂයෙක් හිටියත් ඒ අමනුෂයාට අපිට ලං වෙන්න බෑ. එහෙමයි. ඌ සමහර වෙලාවට අවුරුදු ගාණක් කැරකි කැරකි Tamanට අවස්ථාව එනකන් පස්සෙන් ලුහු බඳිනවා. අපි හැමෝටම එතකොට දැන් විශේෂයෙන්ම ඒ පින බලවත් වීම පෙර සාංශාරික කුසල් මතුවීම යම් දෙයකින් දිනවා. මේක මතු කර ගැනීමටත් යම් යම් උපක්‍රම දිනවා අපි හැමෝටම. ඔව් ඇත්තෙම අපි මේ දාන සීල භාවනාදී පින්කම් වල යෙදෙන්නේ පින මතු කරගන්න. ඒ නිසා කෙනෙක් උපතින් ගේන පිනක් තියෙනවා. මේ උපතින් ගේන පිනෙන් අපිට යම් මට්ට දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා උපතින්ම පින බලවත්. පෙර ජීවිතවල පින්කම් කරලා බණ භාවනා කරලා ධර්මයේ දියුණු කරලා මෛත්‍රිය වඩලා උපතින්ම පින බලවත් එවැනි කෙනෙකුට අමනුෂ්‍යයට ලං වෙන්නේ නැහැ. මොකද මේ පුද්ගලයාගේ පින බලවත්. හැබැයි මේ පින කියන එක හැමදාම එක විදිහට රැඳෙන්නේ නැහැ. පිට කියන එක කාලයක් යනකොට ඒක ගෙවිලා අවසන් වෙලා යනවා. එතකොට පිනේ තියෙන පුණ්‍ය ශක්තිය ගෙවිගෙන යනකොට අන්න ඊළඟට මතුවෙන පින අඩු වෙනකොට කරපු අකුසල් වල විපාක බලවත් වෙනවා. එතනදී අපි හමුවන්නේ බොහෝ වෙලාවට පුද්දලයාගේ ශාරීරික ලක්ෂණ, ඒ වගේම පුද්දලයාගේ චර්යාව, පුද්දලයාගේ අවතුම් පැවතුම්, ඒ වගේම පුද්දලයාගේ ආර්ථිකය මේ දේවලුතර පින දුර්වල වෙනකොට අපිට පෙන්눔 වෙනවා. ඒතකොට ඔව් ඇත්තෙම මං හිතන්නේ අපි නම් වශයෙන් කියන්න හොඳ නෑ. ඔබ හොඳට බලන්න ලෝකෙ දිහා සමහර පුද්ගලයන්ගේ බලන්න මේ පින බලවත් වෙලා බැබලෙන ආකාරයේ පින බබලනකොට ඒ රූපය තුලින් ඒ පෞරුෂය තුලින් බොහොම ලොකු පෞරුෂවත් පෙනුමක් පින බලවත් වෙලා තියෙන කාලේ ඒ පුද්ගලයා තුලින් පේනවා. හැබැයි ඒ පුද්ගලයාගේම සමහරලාට ඊට අවුරුදු 10කට 15කට කලින් සාමාන්‍ය මට්ටමේ ওই යමක්කමක් හම්බ කරගෙන සාමාන්‍ය ජීවත් වෙනකොට තිබ්බ රූප ස්වභාවය ඊළඟට අර පින ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ යන්නේමක් නැතුව මහපාරට වැටිච්ච දවසක තියෙන පෙනුම බලපුවාම පේනවා පුද්ගලයාගේ පිනත් එක්ක අර රූප සම්පත්තියේ ලොකු වෙනසක් පෞරුෂයක් ඊළඟට පිරිසගේ ආකර්ෂණයක් ඒ පිනත් එක්ක නැති වෙනවා. ඔබතුමා කිව්වා වගේ පින අවසන් වෙනකොට සියල්ල නැත්තට නැති වෙනවා. ඕක බොහොම ලස්සනට තියෙනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක රජගහනුවර උන්වහන්සේ පිණ්ඩපාත යනකොට වයසක දෙන්නෙක් පාරේ හිඟමනේ යනවා තැටියක් තියාගෙන. එහෙමයි. බුදුරජාණන් වහන්සේට ඒ දෙන්න දැකලා උන්වහන්සේ නතර වෙලා ඒ දිහා බලලා අනුකම්පා සහගත සිනහාවක් පහළ කරා. බුදු කෙනෙක් සිනහ පහළ කරන්නේ යම් ධර්ම කරුණක් මතු කරන්න විතරයි. එතනදී ඒ සිනහ පහළ කරනකොට බුදු කෙනෙක් සිනහ පහළ කරනකොට සතර දලදාවන්ගේ අග විවර වෙනවා කියනවා. දලදා මේ සතර නමක් තියෙනවා. ඒ සතර දලදාවල අග විවර වෙනකොට ඒ දලදා වහන්සේලාගෙන් සුදු බුදු රැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය බුදුරජාණන් වහන්සේගේ සිරස වටා තුන් වරක් පැදකුණු කරලා අහසට පැනනගිනවා. මේක බුදු කෙනෙකුට හැම බුදු කෙනෙකුටම සාධාරණ ආශ්චර්ය කාරණයක්. බුදුරජාණන් වහන්සේ මේ දෙන්න දිහා බලලා අනුකම්පා සහගත සීනහාවක් පහළ කරනකොට පිටිපස්සෙන් වැඩම කරපු ආනන්ද හාමුදුරුව දැක්කා සුදු පාට බුද්ධ රශ්මියක් බුදුරජාණන් වහන්සේගේ සිරස වටා පැදකුණු කරලා අහසට පැන නැග්ගා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි ඇයි සිනහ පහල කරේ මොකද මේ? යම් කාරණයක් දැනුම් දෙන්නද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ව ආනන්ද බලන්න කිව්ව අන්න අර දෙන්න අතුරනවා දැහුව. ආනන්ද හඳුරු බලාගෙන ඉඳලා මතක් වුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මීට වසර ගණනාවකට පෙර අපි මුල් කාලේ මේ නගරයට එනකොට, ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම කාලවල. ඒ නගරයට එනකොට නගරේ හිටපු සිටුවරයයි සිටු දියණියයි නේද කියෝ. එතකොට නගරේ සිටු තනතුරක් ලැබෙන්නේ ධනවත්ම කෙනාට. තරුණ කාලේ නගරේ හිටපු සිටුවරයයි සිටු දියණියයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ අය තරුණ කාලේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා නම් අනාගාමී වෙන්න පින තිබ්බා කියලා. මැදි වයසේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගත්තනම් අඩු ගානේ සකදාගාමි වෙන්නවත් පින තිබ්බා කියනවා. වයසට ගිහිල්ලා සිහි මුලා වෙන්න පෙර ධර්ම අවබෝධයට මහන්සි ගත්තනම් අඩුම ගානේ සෝවාන් වෙන්නවත් පින තිබ්බා. දැන් ඒ පින ගෙවිලා ඉවරයි. දැන් සිහි කල්පනාවක් නැති වෙලා කියනවා. ඊළඟට එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන තරුණ කාලේ තමන් ව්‍යාපාරවල යෙදිලා අර තමන්ට උපතින් ලැබිච්ච ධනෙන්නේ මේ සිටු තනතුරු ලැබුණේ. නමුත් Taman ව්‍යාපාර වලින් මේවා දියුණු කරගන්න උත්සාහයක් ගත්තනම් තාමත් නගරේ පළවෙනි ධනවතා කියෝ. මැදි වයසේදී හරි Taman ව්‍යාපාර වල යෙදුණා නම් දෙවෙනි ධනවතා බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. වයසට ගිහින් හරි අර පින ගෙවෙන්න කලින් උත්සාහ ගත්තා නම් යම් ධනයක් උපදව ගන්න පුළුවන්කම තිබ්බා. නමුත් Tamange අර පෙර උපතින් ආපු පින ගෙවිලා අවසන් වෙනකොට තිබ්බ සම්පත් ටිකක් නැත්තර නැති වෙලා අන්තිමට මහපාරට හිඟමනේට වැටුණා. ධර්මාබෝධය ලබන්න තිබ්බ පිනත් අහිමි වෙලා සිහිමුලා වෙලා පාරේ හිඟමනේ යනවා. එතකොට අපිට මේ දේශනාවලින් පේනවා මේ නිවන් දකින්න පින තිබ්බයි. හැබැයි උත්සාහ නොකිරීම නිසා වීරිය නැති නිසා අර පින ගෙවිලා අවසන් වෙනවා. ඒ වගේ තමයි පින නිසා මේ ලැබෙන දේ ඔබ යම් ධනවතෙක් වෙන්න පුළුවන් ඔබ යම් කීර්තියක් ගෞරවයක් සමාජේ යමක් ඇතුව ඉන්න පුළුවන් හැබැයි ওই සියල්ල ඔබේ පින ගෙවිලා අවසන් වෙනකොට අවසන් වෙන්න පුළුවන් ඒ නිසා අප්‍රමාදීව දැන් අපි මේ කරපු දේවල් පෙර වපුරපු දේවල් නෙබුක්ත විඳින්නේ මේක ගෙවිලා ඉවර වෙලා යනවා ඒ අස්වැන්න ඉවර වෙනවා ඒ නිසා තමයි ධර්මය කියන්නේ යාදිසං වපතේ බීජ තාරිසං හරතේ පලං. අපි වපුරපු දේවල් මේ නෙලා ගන්න. හැබැයි අපි තව තවත් පින් අස්වැන වැපිරුවේ නැත්නම් අපිට ඉදිරියේ නෙලා ගන්න දෙයක් නැති වෙනවා. අන්නේ නිසා නිතර නිතර පින් කරන්න ඕනේ. අර තමන් කරගත්ත පින ගෙවිලා යනකොට අමනුස්සයෙකුට උනත් ලං වෙන්න පුළුවන්. ඒ බලන්න එතකොට කෙනෙක්ගේ ධනෙ නැති වෙනකොට ඊළඟට අර කීර්තිය නැති වෙලා යනකොට අමනුෂ්‍ය විතරක් නෙමෙයිනේ අර හොඳට උදව් කරපු මිනිස්සුත් කොච්චර මගහරිනවදනේ. එතකොට ඒ වගේ තමන්ගෙන් උදව් ගත්ත තමන්ට හිටපු යාළු මිත්‍රයෝ නෑදෑයෝ ඔක්කොම මැගහැරලා යනවා තමන්ගේ අර තියෙන ධනෙ බලය සියල්ල නැති නැස්ති වෙලා යන තැන. අන්න එතකොට අමනුෂ්‍යයොත් කිට්ටු වෙනවා. මොකද පරිගන්න තියෙන හොඳම වෙලාව තමයි අර පුද්ගලයා නීච වෙච්ච තැන. අන්න ඒ නිසා පුළුවන් තරම් පින් දහම් කරගත්තොත් බොහෝ වෙලාවට ඔය මනුෂ්‍ය බලවේග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. අපේ හැමෝටම දැන් බොහෝ විට හැම වෙලාවෙම දකින්න දෙයක් තමයි මේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි තමන්ට අමනුෂ්‍ය බලවේග ලං වෙන විත්තිය දැනෙනවා. නමුත් මොන විදිහින්වත් මේකෙන් බේරීමට ක්‍රමයක් නැහැ. විවිධ විවිධ ස්ථානවලට ගියා, විවිධ විවිධ යාග හෝම ශාන්ති කර්ම යන්ත්‍ර ආදී සියල්ල දැම්ම. නමුත් මේ මහ ප්‍රබල අමනුෂ්‍ය බලවේගයක්. නමුත් මම දන්නවා මගේ ඇඟේ මේ දෙ තියෙන බව. ඒ වගේ මට සහ මගේ පවුලේ අයට මගේ නිවසට යම් යම් කරදර අතුරු අන්තරා සිද්ධ වෙන බව මම දන්නවා කියලා. එතනදී අපේ හාමුදුරුවනේ සැබෑවටම බුදුදහමත් එක්ක බද්ධ වෙලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියාවන්හි නිරත වෙලා ඊට අමතරව අපේ හාමුදුරුවනේ කර්ණීය මෙත්ත සූත්‍රය වැනි සූත්‍රයන් සත්‍යයනා කළා මේ බුදුදහමේ තියෙන වැදගත් සූත්‍ර Tamanගේ සිත තුළ ජනිත කරගෙන ඒ තුළම පිහිටියොත් මේ කියන ඕනෑම ප්‍රබල අමනුෂ්‍ය බලවේගයක් මෙල්ල කර හැකි කිරීමේ හැකියාවක් තියෙනවද? ඔව් ඇත්තටම සමහර වෙලාවට අපේ අකුසලයේ බලවත් නම් සමහර වෙලාවට අමනුෂ්‍ය ජය ගන්න අවස්ථා තියෙනවා. එහෙමයි. හැබැයි අපි ගොඩක් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත් අපිට ජය ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. දැන් බලන්න මොකද අපිට යම් සිදුවීම් තියෙනවා ධර්මානුකූල වුණත් දැන් අර බාහ්‍ය දාරුචීරිය. එහෙමයි. දරපතුරු ටිකක් ඇඳගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන දුවගෙන දුවගෙන ආවේ පුදුම හදිස්සියකින් බණහන්. උන්වහන්සේ එදා පාත්‍රය අරගෙන නගරේ පිණ්ඩපාත යනකොට දුවගෙන ගිහිල්ලා මහපාර අයිනෙම දන ගහගෙන අනේ ස්වාමීනි ඉක්මනට බණ ටිකක් කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පාත්‍රය යතේ පිණ්ඩපාත යන වෙලාව චුට්ටක් ඉවසලා ඉන්න කියෝ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් කියයි ඔබ වහන්සේට අනතුරක් වෙයිද කවුද දන්නේ මට අනතුරක් වෙයිද කවුද දන්නේ. ඒ නිසා ඉක්මනට දහම් දෙසන්න කියෝ. බුදුරජාණන් වහන්සේට නැවත නැවත ওই කාරණේම කියනකොට උන්වහන්සේ බැලුවා මොකද මේ මරුලි කලින් වගේ. නැවත නැවත ස්වාමීනි ඔබ වහන්සේට අනතුරක් වෙයිද? උන්වහන්සේ බැලුවා මේ පුද්ගලයාගේ ආයුෂ බලනකොට පෙර සංසාරික අකුසලයකට වෛර බැඳගත් යක්ෂණියක් කියන පලිගන්න. හැබැයි ඊට පෙර ධර්මාවබෝධය කරන්න පෙර කර පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අර කර්ම විපාකේ නවත්තන්න උන්වහන්සේ උත්සාහ කරේ නැහැ. ඒක තමන් කරගත්ත කර්ම විපාකයක්. හැබැයි ඊට පෙර ධර්මාවබෝධය කරවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අතේ පාත්‍රයේ තියාගෙන කෙටියෙන් හකුලවලා ධර්මයේ දේශනා කරා මහපාරේදී. අර බන ටික අහලා බාහ්‍ය දාරුචීරිය පාරේම දන ගහගෙන ඒ ධර්මයේ හොඳට නුවණින් විමසන්න විමසන්න අවබෝධ වෙනවා. ධර්මයේ විමසගෙනම ඉන්නකොට අර යක්ෂණී තමන්ගේ ගොදුර හොයාගෙන ආවා. එනකොට ඉන්නවා පාරයි. එක පාරට අමනුස්සයෙකුට ආපසනින් ගහන්න පුළුවන් කමක් නැහැ. මොකද සියුම් ශරීරයක්නේ. එතන හිටියා එළදෙනක්. එළදෙනට ආවේශ වෙලා එන්න. එහෙමයි දේශනාවේ තියෙන්නේ. එතකොට අට කතාවේ තියෙනවා එළදෙනට ආවේශ වෙලා එන්න. එතනම මැරිලා වැටුණා. එතකොට බලන්න අපිට පේනවා සමහර අමනුෂ්‍ය මේ තිරිසන් සත්තු ඇසුරු කරගෙන පලිගන්නවා. එහෙමයි. බලන්න ඔය එකම සර්පයා හරියට වේලාව රිට්ටාව බලලා සමහර පුද්ගලයන්ට එකම සර්පයා 3-4 පාර දෂ්ට කරනවා. ඉස්සර මිනිස්සු ළඟ තිබුණා මේ වෙදකම විතරක් නෙමෙයි එදකමක් දන්නවා. ඒ නිසා සර්පෙක් දෂ්ට කරලා ආවනම් බලනවා මොන වෙලාවේද මොන දිෂ්ටියෙන්ද මොන ඒරාක්ෂකෙන්ද මේ සර්පයා මොකක් හරි දිෂ්ටියකින්ද ගහලා තියෙන්නේ. දූත ලක්ෂණ. ඔය ඒ ඔක්කොම බලනවා. ඊළඟට ඒ ගැන කියන්න කෙනෙක් එන කෙනා දිහා බලනවා. සමහර පරණ සර්ප වෛද්‍යවරු ඉන්නවා කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිල්ලා කියොත් අන්න අසවල් කෙනාට සර්පේ දෂ්ට කරා කියලා. එයා දිහා බලලා එක්ක කෙලින්ම යාට ගහනවා. ඒකට හේතුව යත් එක්ක එනවා අර අමනුස්සයා එනවා මේ කියන්නේ කෙනා එක්ක අර වෛද්‍යවරයා ළඟට එනවා. ඒ නිසා එයාට පහරක් ගහනවා. එතකොට අර මිනිස්සයා බය වෙලා එතනින් මග හැරලා ඊට පස්සේ තමයි මොකද්ද කියලා ආයි අහලා බේට් ටික අරගෙන යන්නේ වෙදකම් කරන්න. එතකොට ওই වගේ ඉස්සර මේ දැන් හරියට නිල බලලා සමහරලාවට අර රික්ටාවල් බලලා එතකොට මේ වගේ දෂ්ට කරන වෙලාවල් තියෙන දැන් බලන්න සමහරලාවට තමන්ම ආදරෙන් හදන තිරිසන් සතා ගෙදරම ඉන්න බල්ලා කියන්නේ තමන් හොදට කන්න දීලා බොහොම ආදරෙන් නාවල බොහොම ආදරෙන් හදන මේ තිරිසන් සතා හැබැයි ගෙදර ස්වාමියාට හිටි ගමන් හපල හපල මැරෙනකන් හපා කන සත්තු ඉන්නවා ඒ වගේම තමයි හරක් වගේ සතුන්. ඔව් ඒ වගේ එකම පුද්ගලයා සමහරට පන්නගෙන ගිහිලා අනපු අවස්ථා තියෙනවා. එතකොට මේ වගේ සිදුවීම් වලදී අපි මේවා අහමු සිදුවීම් හැටියට බැලුවට ඔබ ධර්මයේ හොඳට අධ්‍යයනය කරගෙන යනකොට පේනවා ආඨානාටි සූත්‍රයේ තියෙනවා ඒකේ තියෙනවා ඒක කුරන් ගාවින් වදිත් මේ වාහනං කත්තා අනුයන්ති දිසෝදිසං එක කුරයක් තියෙන ගවයන්ව වාහනයක් කරගෙන අමනුෂ්‍යයෝ දිශාවෙන් දිශාවට ගමන් කරනවා කියන. ඒ කියන්නේ අමනුෂ්‍යයෝ මේ ගවයන්ගේ ශරීරවලට ඇතුල් වෙලා තමන්ගේ අවශ්‍යතාවලට අනුව එහා මෙහා යනවා කියන. එතකොට මේ විදිහට එක එක සත්තුන්ගේ ශරීරවලට අමනුෂ්‍යයෝ ඇතුල් වෙලා ගමන් කරනවා කියන. එතකොට මේ මිනිස්සුන්ගේ ඇඟවල් වලට අමනුෂ්‍යයෝ රිංගනවා වගේම අමනුෂ්‍යයෝ ඇසුරු කරගෙන තමන්ගේ අවශ්‍යතාවලට මොකද අමනුෂ්‍යයෝ එහෙම ඇතුල් වෙන්නේ තමන්ගේ පැවැත්මට. ආහාර පාන. අපේ ඇඟේ තියෙන ලේ ටික උරා බොනවා. එහෙමයි. අමනුෂ්‍යෙක් ඇතුළු වුණොත් ලේ උරා බොනවා. ඊළඟට අමනුෂ්‍යයෙක් ඇඟේ හිටියොත් අර කන බොන ආහාරවල ඕජා උරා බොනවා. ඊළඟට ශරීරයේ නොයේක් ලෙඩ රෝග හැදෙන්න හේතු වෙන්නේ මේ ලේ ටික උරා බොනවා ඊළඟට ආහාර ඕජා උරා බොනවා ශරීරයේ තියෙන දහඩිය ටික මල මුට්ට ටික මේවා ආග්‍රහණය කරන. එතකොට බලන්න ඔය අමනුෂ්‍ය වැහිණයි නාන්නේ නැහැ හරියට. ඇඳුමක් හොදගන්නේ බොහෝම අපිරිසිදු ඊළඟට කාමරයකට වෙලා තමයි දොර වහගෙන කායෙක්වත් කතා බහක් නැහැ තනි වෙලා අන්න එහෙම බොහෝම නිකන් අර කුළු ගැන්විලා බොහොම අපිරිසිදු විදියට තමයි ඉන්න කැමති වෙන්නේ. ඊළඟට ඒ අය ගයක් දොරක්වත් බොහොම ලස්සනට පිරිසිදු කරලා සුද්ධ පවිත්‍ර කරලා එළිය වැටෙන විදිහට එහෙම තියාගන්නේ. ඔවුන් කැමති වෙන්නේ බොහොම අඳුරේ අපිරිසිදු විදිහට ඉන්න තමයි කැමති. අර අමනුෂ්‍යයාගේ අවශ්‍යතාවය. එතකොට මේ වගේ මිනිස්සු සත්තු මේ හැමෝම ඇසුරු කරගෙන අමනුෂ්‍යයන්ට ඕනේ සතෙක්ගේ හරි ලේ ටික උරා බොන. ඒක තමයි ආහාරය. ඒ නිසා මේ වගේ අමනුෂ්‍යෝ සත්තුන්වත් ඇසුරු කරගෙන කටයුතු කරන නිසා එවැනි සත්තුන් genuත් බොහෝ වෙලාවට මිනිස්සුන්ට අර අමනුෂ්‍ය බලවේගය හරහා එන හිරිහැර පීඩා ඇති වෙන්න පුළුවන්. එහෙමයි. අපි හඳුරන්නේ දැන් සමස්තයක් විදිහට ගත්තාම බොහෝ දෙනා දරන මතයක් තමයි මේ මේ කියන අමනුෂ්‍යයන්ව මෙල්ල කිරීමට යම් යම් යන්ත්‍ර තියෙනවා. ඒ වගේම මේ වෙදදුරන් විසින් අපනූල් බඳිනවා. සමහර විට බය වුණු අවස්ථාවකදී බොහෝ විට සොහොනක් අසලින් යද්දී දෙමන් හන්දියක් තුන්මන් හන්දියක් වගේ හන්දිවලදී එහෙමත් නැත්නම් වෙනත් ඔයනි අඳුරු තැනකදී ඇලක් දොලක් ගඟක් වගේ තැනකදී දවන්ත පර්වතයක් කඳුවලල්ලක් වගේ තැනකදී මෙවැනි ස්ථානයකදී යම්කිසි බියක් සැකයක් කුහුලක් ඇති වුණු අවස්ථාවදී මේකට කරන්නේ මේ වෙදදුරන් බොහෝ අවස්ථාවලදී මේ යකදුරන් විශේෂයෙන්ම මේ යම් යම් ආකාරයේ අපනූලක් බැඳලා ආ තව දින කීපෙක දිනකින් නැත්නම් දින කීපයකට කල් දානවා මේකට විශාල තොইলයක් කළා මේ කියන මේ අමනුෂ්‍ය බලවේගය මේ ශරීරයේ කූඩුව තුලින් ඉවත් කළ යුතුයි කියලා. එතනදී බොහෝ වෙලාවට යම් යම් වතුර ටිකක් මතුරලා ගත්තාම එහෙම නැත්නම් නූලක් ආදිය බැඳ බැඳහම මේ කියන මේ අදුෂ්‍යමාන බලවේග ඉවත් වුණා වගේ සිහිය සපත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒතකොට අපේ හාමුදුරනේ මේක බොහෝ අවස්ථාවේදී මේකත් එක්ක බුදුදහම කොහොමද මේක බුදුදහමට අනුව කොයි වගේද වෙන්නේ අපේ හාමුදුරනේ? ඔව් ඇත්තෙම මම හිතන්නේ අපි ඔය ගැන කතා කරමු. ඒත් එක්ක ඔබතුමා කලින් අහපු ප්‍රශ්නේ ඔබතුමා කලින් පාර මගෙන් ඇහුවේ දැන් මෙච්චර අපි මේ වගේ ගුරුකම් කරනවා, කියන්නේ මේ වගේ කරා මෙච්චර වියදම් කරා නමුත් අපේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ කියන එක. එහෙමයි. එතකොට බොහෝ දෙනෙක් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න තමන් උත්සාහයක් ගන්න ෑන මේ ධර්මය දියුණු කරගන්න මම සිල් රකින්න ඕන මම බණ භාවනා කරගන්න ඕන මගේ හිත දියුණු කරගෙන මගේ පින බලවත් කරගෙන අමනුස්සේකුට මට ලංවෙන්න බැරිවිදියට මම ශක්තිමත් වෙන්න ඕන කියලා හිතන්න හිතන්නේ කවුරු හරි යකදුරෙක් ළඟට හරි කට්ටනියෙක් ළඟට හරි ගිහිලා නූලක් දාගෙන ඒකෙන් ආරක්ෂා වෙන්න ඕන හැබැයි මගේ පරණ ජීවිතේ මට ඕන විදිහට මං ඉන්නවා එතකොට ඒ වගේ දැන් සමහරු දැන් විශේෂයෙන් අපි මේ ගැන ওই බණ කියන නිසා ওই මම ධර්ම දේශනා කරන තැන් වලට සමහරලා භාවනා වැඩසටහන් තියෙන තැන් වලට ඇවිල්ලා සමහර අය ඉතින් අහනවානේ හාමුදුරනේ අපිට මේ මේ වගේ කරදර අපි කොහොමද මේවා මිදෙන්නේ ඉතින් මම ඉතින් ධර්මානුකූලව කියනවා මෙහෙම සීල් රකින්න භාවනා කරන්න මේ විදිහට ආරක්ෂා වෙන්න ඉතින් ඒ අය කියන්නේ හාමුදුරනේ ඔක හැමදාම කරන්න ඕනද? පිරිත් ටිකක් කියන්නේ කොහොමද? ඔක දවස් දෙකක් අපි මස් කෑල්ලක් කෑවට කමක් නැද්ද? ලෙඩකට බෙහෙතක් බොනවා වගේ. ඔව්. ඉතින් ඒ නිසා අපිට මේ මෙහෙම වෛද්‍යවරු කියනවා අපි ගෙදරට ගෙනාවට කමන්නේ එක්ක අපි කන්නේ කමන්නේ ගෙදරට ගෙනාවට කමන්නේ නැද්ද? එතකොට මේ වගේ ඒ අයට උවමනාව තියෙන්නේ මේකෙන් ආරක්ෂා මේ කරදරේ තමයි විඳිනවා. හැබැයි මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ Tamange පරණ ජීවිතය තුළම ඉඳගෙන. අර කරන දුස්සීල කන්ටික ඒ කරන අපර අපරාධ ටික ඒ කරන නොපනත්කම් ටික එහෙම්මම කර කරම අමනුෂ්‍යයන් ඉනුත් මිදෙන්න ඕනේ. ඉතින් එහෙම පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා ඔබට අමනුෂ්‍ය බලවේගයෙන් මිදෙන්න නම් ඔබ ධර්මානුකූලව ශක්තිමත් වෙන්න. ධර්මානුකූලව බලවත් වෙන්න. එහෙම නැතුව බොහෝ වෙලාවට දැන් ඔබතුමා දැන් අහපු ප්‍රශ්නේ මම එන්නම්. ඇත්තෙම ඔය ඕකෙදී ඔය කරන දේ මං හිතන්නේ බොහෝ දෙනෙක් අපි එක්ක වෛර බැඳ ගන්න පුළුවන් ওই කටයුතු කරන අය. ඕකෙදී අපි ගමු අපට කවුරු හරි අමනුෂ්‍යෙක් කරදර කරනවා කියලා. එහෙමයි. දැන් මට කවුරු හරි අමනුෂ්‍යෙක් කරදර කරනවා. අපි අමනුෂ්‍යයා පැත්තක දාලා මනුෂ්‍යෙක් ගැන හිතමු. මට කවුරු හරි ගමේ මිනිස්සෙක් හරි කවුරු හරි නිතර නිකන් අනවශ්‍ය විදිහට කරදර බාධාව කරනවා කියලා. එතකොට මම මගේ ආරක්ෂාව පිණිස මම ගිහිල්ලා කියනවා බලවත් ගමේ ඉන්න අපි ගම පාතාල නායකයෙක් හම්බෙන්න යනවා කියලා. ගිහින් කියනවා ඒ ගමම හොල්ලගෙන ඉන්න දරුණු මිනිස්සුෙකුට ගිහින් කියනවා මෙහෙමයි කීයක් හරි දීලා කියනවා මෙහෙම මට අසවල් මිනිස්සයාගේ කරදරයක් තියෙනවා මාව මේකෙන් බේරලා මට නිදහසේ ඉන්න හදලා ඊට පස්සේ තමන්ගේ ආරක්ෂාවට එතනින් කෙනෙක් දෙනවා තමන්ට. හරි. හරි කරදර කරොත් මෙන්න මෙයා බලාගනි කියලා Tamanට කෙනෙක් දෙනවා. එහෙමයි. ඔන්න ඔය ක්‍රමෙම තමයි අර දේවාලෙක් කෙරේ. අපිට අමනුෂ්‍යයන්ගෙන් කරදර එනවා කියලා අපි එතනට ගිහිල්ලා අපි බලවත් අමනුෂ්‍යයෙකුට කියනවා මේ අමනුෂ්‍ය ටිකක් මට කරදර කරනවා. එතකොට එතන ඉන්න මහා බල සම්පන්න අමනුෂ්‍යයා මොකද කරන්නේ? තව අමනුෂ්‍යෙක් බන්දලා තමයි ඔය යන්ත්‍රය දාන්නේ. ඒක හරියට තමන්ට අර ආරක්ෂකෙක් වගේ අමනුස්සයෙක්ම බැඳගෙන අමනුස්සයාගෙන් අමනුස්සයව පාලනය කරන්න ගන්න අර විසෙන් විස නසනවා වගේ තමාට තමාට වමනා විදිහට අමනුස්සයෙක්ව බන්ධනය කරලා යන්ත්‍රයක් හරි නූලක් හරි හැටියට ඒ අමනුස්සයා තමන්ට බැඳෙන විදිහට තමයි බන්ධනය කරලා දාගන්නේ. එහෙමයි. දාගෙන ඒ අමනුස්සයට පවරනවා තමන්ට කරදර බාධා කරන යම් අමනුස්සයෙක් ඉන්නවනම් එයාව මෙල්ල කරලා තමන්ට ඕන විදිහට ඉන්න. එතකොට අපිට තේරෙනවා අපි එක කරදරයකින් මිදෙන්න තවත් අමනුස්සයෙක්ව ලං කරගන්න. සමහරට අපේ හැමෝටම ඒක ඉඟුරු දීලා මිරිස්කත් වගේ වෙන්නත් පුළුවන්. ඒ හා සමානයි. එතකොට වෙන්නේ එවැනි අමනුස්ස බලවේගවල උදව් ගත්තට පස්සේ අර පහතාලයට කප්පන් දෙන්න පුරුදු වුණාම වෙන්නේ. එහෙමයි. අන්තිමට බේරෙන්න බෑනේ. අන්න එවැනි නොයෙක් කරදර වලට Tamanට මේකෙන් මගහැරෙන්න බැරි කාලයක් එනවා. ඒ නිසා අමනුස්ස බලවේග ලං කරගෙන බලගත්ු අමනුස්සයෙක්ගෙන් අමනුස්සේ පාලනය කරන්න නැතුව ඇත්තෙම ඔය දැන් බොහෝ මන්තරගුරුකම් කරන අය තුල ඉන්නේ දරුණුම අමනුස්සයෙක් බැඳගෙන ඉන්නවා. ඒ අමනුස්සයගෙන් තමයි තමන් ආරක්ෂා වෙලා අර ඔක්කොම සෙල්ලම් පෙන්නන්නේ. හැබැයි තමන් ළඟට ආවොත් අපි ගමු යකෙක් වැහිච්ච කෙනෙක් කෙනවා මේ වෙද දුරාගේ ඉන්න අමනුස්සයට වඩා බලසම්පන්න යකෙක්. එතකොට අරයකා මෙයාට ගහනවා. ඒ වගේ අවස්ථාවල තමයි ඔය කට්ටන්ඩිය ලේ පෙරාගෙන ඇදගෙන වැටෙන්නේ. එතකොට තමාගේ ඉන්න ආරක්ෂාවට ඉන්න අමනුෂ්‍යයට වැඩි අර එන කෙනාගේ අමනුෂ්‍යය බලවත්. ඒ අමනුෂ්‍යයා කෙලින්ම ගහනවා කට්ටන්ඩියට. ගහපු ගමන් ලේ පෙරාගෙන එහෙම ඇදගෙන වැටෙනවා. එතකොට ඔය බොහෝ මන්තර කුරුකම් කරන අය මැරෙන්නේ බලන්න හොඳට අමනුස්සෙක් ගහලම තමයි කාලයකට පස්සේ මැරෙන්නේ. කාලයක් යනකොට අර බැඳගෙන ඉන්න අමනුස්සයාගේ වුණත් බලයේ කාලයක් යනකොට නීච වෙලා යනවා. ඒ අමනුෂ්‍යයන්ට වුණත් ওই වැඩ කරන්න පුළුවන් ටික කාලයයි බල බල සම්බන්ධ. දැන් මිනිස්සෙකුට වුණත් පින තියෙන තාක්කල් කරන සෙල්ලම් ඔක්කොම දාන්නේ. ඒ වගේ අමනුස්සෙක් පව දැන් ඒක නෙමෙයි මිනිස්සු කියන්නේ. අර අසවල් තැන ඉස්සර හරියට හොඳට සාහතර කියනවා. හැබැයි දැන් නම් හරියට කියවෙන්නේ නැහැ කියනවා. ඈ මුල් කාලේ අනේ හරි සෙනග ගියා හොඳට කෙරුවා කරන වැඩ හරි ගියා. හැබැයි දැන් නම් හරියට කරෙන්නේ නැහැ කියනවා. එතකොට වෙලා තියෙන අර අමනුෂ්‍යයාගේ සෙල්ලම් පෙන්නුවා ටික කාලයක්. හැබැයි කාලයක් යනකොට ඒ අමනුෂ්‍යයත් නීච වෙලා යනවා. බලබින්දිලා. ඒ බලබින්දෙනවා. ඊට පස්සේ කරන දේවල් වල ප්‍රතිඵල නැහැ. හැබැයි අන්න ඒ නිසා ඔබ මේවෙන් තේරුම් ගන්න අපි අපට තියෙන මේ කරදර වලින් මිදෙන්න තවත් කරදර දාගන්න නැතුව ධර්මානුකූලව ඔබ ජීවිතයේ ධර්මයේ ඇසුරු කරගෙන ඔබ තනියෙන් උත්සාහයක් ගන්න මම සීල් රකින්නවා. මම මේ මේ ශික්ෂාපද දියුණු කරගෙන සීලයෙන් බලවත් කෙනෙක් බවට පත් වෙනවා. මම භාවනා කරන ඇත්තෙම අමනුෂ්‍යයෙන් හරි බයයි මෛත්‍රී භාවනාවට. බුද්ධ දේශන ගණනාවක තියෙනවා අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා වෙන්න මෛත්‍රියම වඩන්න කියලා. මෛත්‍රී වඩන්න වඩන්න දෙවියන්ගේ රැකවරණේ Tamanට ලැබෙන. මොකද දෙවියන් ප්‍රියම භාවනාව තමයි කියන මෛත්‍රිය. දේවතා රක්ඛන්ති කියලා මෛත්‍රී ආනිසංසවලක් තියෙනවනේ. එතකොට දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ උපකාර ලැබෙනකොට මෛත්‍රිය වඩන කෙනා තුළ ලොකු පිනක් පින අතර අග්‍රම පින තමයි මෛත්‍රී භාවනාව. එතකොට ලොකු පිනක් බලවත් වෙනකොට අමනුෂ්‍යයාට ලං වෙන්න බයයි. අන්න ඒ නිසා ඒ වගේ තමන් පින් කරගෙන තමන්ගේ පින බලවත් කරගෙන ඔබ ධර්මයේ දියුණු කරගෙන ආරක්ෂා වුණොත් අර බාහිර යන්ත්‍රයක්වත් වෙන කිසිම දෙයක් ඔබට අවශ්‍ය නැහැ. ඔබ ධර්මයෙන් ආරක්ෂා වෙච්ච කෙනෙක්. අන්න ඒ නිසා මං හිතන්නේ කෙනෙක් නුවණ තියෙනවා නම් ධර්මානුකූලව කරන්න තියෙන්නේ අන්නේ කාර්යය තමයි. පැහැදිලිවම ඔබට පසක් වෙනවා ඇති ධර්ම රකින්නා ධර්මෙන් රැකෙති කියන ඒ වදන මෙහිදී සක්සුදක්සේ. ඒ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ චිත්තසංතානය ධර්මානුකූලව පිළිවෙත් වඩමින් දිනු කරගනිමින් තමන්ගේ පුණ්‍ය ශක්තිය තමන්ගේ ජීවිතය තුළට කිසිදු ආකාරයක අනුට බලවේගයක් එල්ලවීමේ ඇති සම්භාවිතාවය එලෙසින් අඩු වෙනවා. ඉතින් ඒ තමයි අපේ ස්වාමීන් වහන්සේ ඔබට පැහැදිලි කර දුන්නේ. ඉතින් කළුවරෙලිය වැඩසටහන තුලින් අපි හැම වෙලෙම උත්සාහ දරන්නේ මෙන්න මෙවැනි යථාර්ථවාදීව මේ එදිනදා ජීවිතයේ ඔබ අසන දකින ඔබ අත්විඳින දේවල් අමනුෂ්‍යයන් පිළිබඳව ධර්මානුකූල පිළිතුරු ඔස්සේ ඔබට කරුණු පැහැදිලි කර දීමට. ඉතින් මේ මොහොතේදී අපි කෙටි විරාමයකට ගොස් නැවතත් සූදානම් ඔබත් සමග මේ කතිකාවත එකතු වීමට. විරාමයෙන් අනතුරුව නැවතත් කලුවර එළිය වැඩසටහන තුලින් ඔබත් සමග ඒකාත්මික වී සිටින්නේ. ඊළඟට අපේ හමුදුරනේ මට හිතෙනවා මෙහෙම දෙයක්. දැන් ඔය යంత్ర මන්ත්‍ර ගැන බොහෝම දෙනා කතා කරනවා මෙහි. මෙහිලා මේ විශේෂයෙන්ම සමහර කරන දෙයක් තමයි අපි කතා කරේ අවමංගල්‍ය අවස්ථාවන් පිළිබඳවනේ. යන්ත්‍රයක් දාගෙන ඉන්න කෙනෙක්ට ලොකු ප්‍රහෙලිකාවක් තමයි මේ අවමගුල් අවස්ථාවකට උත්සවයකට යන එක. ඒ වගේම තමන්ගේ හිතේශවන්තයෙක්ට හෝ කමන්නේ අවසන් ගෞරව දක්වන්න විදිහක් නැහැ. අනේ මම යන්ත්‍රයක් දාලා ඉන්නේ. නැත්නම් මම ආරක්ෂා වෙලා ඉන්නේ කියලා. සමහර කරනවා මෙතෙන්දී අපි හාමුදුරනේ මේ යන්ත්‍රය ගලවලා තියලා මේක බුදු පහන ළඟ තියලා ගියාම හරි ඊට පස්සේ මේ අවමංගල්‍ය නිවසට ගිහිල්ලා ඒ කටයුතු කරලා දිය නාල හැම එනවා. එහෙම දිය නාල හැම ආවට පස්සේ දෙහි වතුරෙන් හොඳට හොදලා ආවට පස්සේ කහ වතුරෙන් හිස හේදුවාට පස්සේ මේ යන්ත්‍රය නැවත දාගත්තාම ගැටලුවක් වෙන්නේ නැහැ කියන මතයක් තියෙනවා. අපි හඳුනගන්න මේ ගැන බොහෝ දෙනෙක් අසනවා මේක හරිද මෙහෙම කළොත් හොඳයිද කියන වග. මේ ගැන සාමාන්‍ය අපි හඳුනන අපි අදහසක් ලබා දුන්නු. ඇත්තෙන්ම මං හිතන්නේ බුද්ධ බුදුරජාණන් වහන්සේ කිලි කියලා පෙන්වලා දීලා තියෙන දේශනාවක් තියෙනවා ආම ගන්ධ සූත්‍රය. උන්වහන්සේ කිලි කියලා පෙන්වන්නේ කෙලෙස් වලට. මේ කිලි කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ ක්ලේශයන්ට. ඒ අරෙන්න මේ වෙන කිල්ලක් කියලා දෙයක් බුද්ධ ශාසනයේ නැහැ. ඒ නිසා මේ ඔය අමනුෂ්‍ය බලවේගත් එක්ක වැඩ කරනකොට බොහෝ වෙලාවට දැන් ඔබතුමා කියෝ වගේ දැන් මම අර විස්තර කරේ අපි යන්ත්‍රයක් කියලා අපේ ආරක්ෂාවට අපි අමනුෂ්‍යයෙක් අපේ ළඟ තියාගන්න. එතකොට මේ අමනුෂ්‍ය අපි යනකොට අපිත් එක්ක යනවා අපේ ආරක්ෂාවට වගේ යනවා. ඊළඟට දැන් මල ගෙදරකට ගත්තාම අර මිය පරලව ගිය කෙනා මృత ශරීරයක් මේ කෙනාගේ ශරීරයෙන් හමන දුර්ගන්ධය මල කුණු වල ඕජාව ආහාර කරගන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. මෙවැනි විශාල අමනුෂ්‍ය පිරිසක් බොහෝ වෙලාවට එකතු වෙන තැනක්. එවැනි තැනකදී බල බිඳෙන්නේ අර අමනුෂ්‍යයාගේ බලය බිඳෙනවා. එහෙමයි. ඒ අමනුෂ්‍යයා අතන්ට ගියාම අර ඉන්න දරුණු අමනුෂ්‍යය සමායට ගහලා පන්නනවා. එහෙම වෙලාවට අපේ හැමෝටම ගොඩක් කාලේ යන්ත්‍රය පිපිරීමකට ලක් වෙනවා. ඔය යන්ත්‍රය පිපිරෙනවා කියන්නේ පුපුරගෙන යන්නම ගහනවා අතරේම. එතකොට අර දරුණු අමනුෂ්‍යයන්ගෙන් පහර කනවා. ඒ පහර කෑමට පස්සේ අර අමනුෂ්‍යයාගේ බලය බිඳෙනවා. අන්නේ නිසා ඒ තමයි අර යන්ත්‍රේ දාගෙන ඕක කෙලින්ම කීවනම් හරි දැන් ඔය මල ගෙදර නෙමෙයි බලගතු අමනුස්සය එකතු වෙන තැන් වලට යන්න එපා කියලා. එහෙමයි. ඒක තමයි ඇත්තද? එහෙමයි. මේ මේ යන්ත්‍රයට බැඳලා තියෙන අමනුස්සයෙක් ඒ නිසා බලගතු අමනුස්සය එකතු වෙලා ඉන්න තැන් වල ගිහිල්ලා ඉන්න එපා. මේ අමනුස්සයා මෙතනින් පැනලා මේ අතනින් අර අමනුස්සයන්ගේ පහර කාගෙන යයි යන්න කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි එතනදි වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ බොහෝ දෙනෙක් මේකේ අභ්‍යන්තරය දන්නේ නැහැ. හැබැයි ඉතින් මේකේ අභ්‍යන්තරේ මම හිතන්නේ ඔබට පෙන්වන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ කියලා කැමරා කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ මේකයි වෙන්නේ කියලා. ඔබ බුද්ධිමත්ව ධර්මානුකූලව තේරුම් ගන්න ඒ ඇරෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කිලි කියලා දෙයක් නැහැ. මොකද අපේ ශරීරයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැම තැනින්ම නව දොරකින් අසුචි වැగిරෙනවා. හැම තැනින්ම මේ අසුචි වැగిරෙනවා නව දොරින්ම. ඒ නිසා යමුතු කිල්ලක් කියලා දෙයක් නැහැ. බොහෝ වෙලාවට දැන් ඊළඟ දේ තමයි දැන් ඔය ඔය වගේ ඒ වගේ අමනුෂ්‍යෝ මලගෙවල් වලට යන්න එපා කියලා. ඊළඟට දැන් ඔය බොහෝ වෙලාවට සොහොන් ආශ්‍රිතව ගියහමත් ඒ ප්‍රශ්නේ තියෙනවා සොහොනට ගියහම. කියන්නේ මොකද සොහොනේ ඉන්න අමනුෂ්‍ය බොහොම බලගතුයි. එවැනි තැන් වලට ගියහමත් බොහෝ වෙලාවට අර බල බිඳෙනවා වගේ වෙනවා. ඊළඟට සුරේ දාගෙන මුහුදට බහින්න එපා කියනවා. ඒකට හේතුව වතුර තියෙන තැන්වල දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා ඒව ඇසුරු කරගෙන. දැන් විලක් වගේ ගත්තාම සමහරට මිනිස්සුන්ට පේන්නේ නැහැ. නමුත් ඒ වගේ තැන්වල ඉන්න ওই රාක්ෂියෝ වගේ දරුණු අමනුෂ්‍යයෝ. දැන් අපි ජාතක කතා අධ්‍යයනය කරනෝනේ ජාතක කතාවල ওই රාක්ෂියෝ විල් වලට අරක් ගත්ත රාක්ෂියෝ ගැන බොහොම ලස්සන විස්තර රසක් තියෙනවා. එතකොට මේ වගේ නලපාන ජාතකය. ඔව් නලපාන ජාතකය වගේ එවැනි ජාතක සිදුවීම් වල. එතකොට ඒ වගේ විල් වලට ජලයේ තියෙන මුහුදේ නාන්න එපා කියනවා මේ සුර දාගෙන ගිහිල්ලා. ඒ මුහුදේ නාන්න එපා කියන්නේ අර දරුණු අමනුෂ්‍යයෝ ඉන්නකොට ඒ අමනුෂ්‍යයන්ට මේ බැඳීලා ඉන්න අමනුෂ්‍යය බයයි. ඒ අමනුෂ්‍යය එතනින් පැනලා යනවා. ගියාට පස්සේ අර බන්ධනේ ඉවරයි. අන්න ඒ නිසා ඒවා තමයි බල විඳිනවා කියන්නේ අර බැඳගෙන ඉන්න අමනුෂ්‍යය පහර කාගෙන යනවා යන්නේ. සමහරට අපේ හාමුදුරනේ බැඳ සිටින මේ යන්ත්‍රයේ බැඳ සිටින අමනුෂ්‍යය ප්‍රබල නම් සමහරට යන්ත්‍රය පුපුරන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඔව් ඇත්තෙම සමහරලාට බොහොම ප්‍රබල අමනුෂ්‍යය ඉන්න පුළුවන්. හැබැයි ඒ තැන්වල තියෙන්නේ ඊට පස්සේ අර අමනුෂ්‍ය අමනුෂ්‍ය අතර සටනක් වෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා බොහෝ වෙලාවට අමනුෂ්‍ය අමනුෂ්‍ය අතර සටන්. ඇත්තෙන්ම අපිට මේවා පේන්නේ නැති නිසා අපි මේ කතා කරන දේ කෙනෙකුට ඔප්පු කරගන්න බෑ. හැබැයි අපේ හැමදෙරේ නොපෙන්නුනත් මේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් කරන ක්‍රියාදාමයන් හා සමානවම තමයි. දැන් ඔබට දැන් ඇත්තෙන්ම දැන් බුද්ධ දේශනාවලින් ගත්තාම ඔබ പ്രേතවත්ව අධ්‍යයනය කරලා බලන්න പ്രേතවත්වයේ තියෙනවා මේ പ്രേතයන්ගේ ජීවිත කතා ගැන සිදුවින් ගණනාව. ඒකේ තියෙනවා මේ අමනුෂ්‍යයන්ගේ ස්වභාවය ගැන විස්තර කරනවා. ඒ අමනුෂ්‍යෝ කියනවා ස්වාමීනි මේ මුගලන් හාමුදුරන්ට මුණ ගැහිලා කියනවා ස්වාමීනි අපිට ආහාර ඕන වුණාම අපිට ලේ ඕන වුණාම අපි පිරිසකගේ ඇඟවල් වලට ඇතුල් වෙලා මිනිස්සු අතර ගැටුම් ඇති කරනවා කියලා. එහෙමයි. ඊළඟට මිනිස්සු අතරට ගිහිලා ඒ අයගේ අදහස් ඒ අයගේ ඔළුව වලට ගැටුම් සහගත අරමුණු දීලා ඒ අය අතර ගැට්ටන ඇති කරනවා. එතකොට මේ අකුසල් බලවත් වෙච්ච අය අර අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනකොට අමනුෂ්‍යයෙකුට දැන් මේ ධර්මයේ බලවත් වෙච්ච කෙනෙක් ඝට්ටණයකට පටලවන්න පුළුවන් කමක් නැහැ. නමුත් අර අකුසල් බලවත් වෙච්ච ධර්මයක් නැති කෙනෙක්ගේ ඇඟකට ආවේශ වෙලා අමනුෂ්‍යය මොකද කරන්නේ? අමනුෂ්‍යෝ මේ මේ අය අතර ගැටුම් ආරවුල් හදනවා. විශේෂයෙන් අපේ හවුදරේ මත්පැන් බොමින් සිදුවෙන ස්ථානවල එතකොට මේ අය ගහ ගන්නවා කියනවා. ඒ ගහ ගන්නකොට ගලන ලේ ටික ඉක්මනට අර අමනුෂ්‍ය උරා බොනවා කියනවා. ස්වාමීනි අපි ආහාර හොයාගන්න එහෙමයි කියනවා. එතකොට බලන්න මුගලන් හාමුදුරන්ට මේ අමනුෂ්‍යය කියනවා ස්වාමීනි අපිට ආහාර ලේ ටිකක් නැති වුනහම අපි මිනිස්සු අතරට ගිහිලා ඒ අයගේ ඇඟවල් වලට වැහිලා මේ අය තුල ආරවුල් ඇති කරලා මිනිස්සු ගහ ගන්නකොට ඊළඟට අවියාවිත වලින් අතපයින් ගහ ගන්නකොට කැපෙන තැන් වලින් ගලන ලේ ටික අපි උරා බොනවා කියන්නේ. එතකොට බලන්න මේ සිදුවීම් වලින් අපිට පේනවා මේ අමනුෂ්‍යයන්ට ඇති වෙන ගැටුම් වලදී අමනුෂ්‍යයන්ගේ අවශ්‍යතාවලට අනුව මිනිස්සු නිකන් රූකඩ වගේ නැට වෙන ස්වභාවයක් තියෙනවා මේ අමනුෂ්‍ය බන්ධනය කරගෙන වැඩ කටයුතු කිරීමයි ධර්මයක් නැතුව ජීවත් වීම තුළ බොහෝ වෙලාවට මිනිස්සු අමනුෂ්‍යයන්ගේ රූකඩ බවට පත් වෙනවා. හඳුරන්නේ දැන් සමස්තයක් විදිහට ගත්තහම සොහනක එහෙමත් නැතිනම් භූම දාන කරන ස්ථානයකට මෙමුත කලෙබරේ රැගෙන යන විට බොහෝ අධික තණ්හාවෙන් සිටින අය පිළිනොන අපිට විඩ කඩන් වලට බොහෝ ජීවිත කාලේ වැඩි කොටසක් නඩු හබ ආදිය සඳහා පැටළුණු ඉන්න අය වගේ බොහොම අධික තෘෂ්ණාවෙන් සිටියයි කියලා ප්‍රකට වෙච්ච අයට කරනවා මේ තමන්ගේම ඒ වත්තේ හතර කොණෙන් පස් ටිකක් අරගෙන ගිහිල්ලා තමන්ගේම ඥාතියෙක් දමනවා මේ වලට වලට දාලා කියනවා මෙන්න ඉඩ මේ කොටසක් දාලා තියෙන්නේ. ඉතින් ආයෙ ඉඩමට නම් අරක් ගන්න එපා කියලා. ඒ වගේම අපේ හාමුදුරනේ අපි හිතමු වයසක කෙනෙක් ඉන්නවා ආච්චි කෙනෙක් නැත්නම් සීයා කෙනෙක්. මෙවැනි කෙනෙක් මිය යනකොට මිය යාමට පෙර ජීවත් වෙලා ඉන්න කාලේ තමන්ගේ හොඳම මුනිබිරියෙක් හෝ මුණුබුරෙක්ට දැඩියෙන් ආදරය කරනවා. ඒ දැඩි ආදරය නැති කරගන්නට බොහෝලාට වතුර වීදුරුවක් අරගෙන මේකට ඇඟිල්ල දාලා කරකවලා ඒ වතුර පෙවීමක් කරනවා. මේවා සාමාන්‍ය මේ ජන සමාජය තුළ බොහෝලාට දක්න ලැබෙනවා. මේ තුලින් විශ්වාසයක් තියෙනවා ජනතාව අතර මේ අර තියෙන තෘෂ්ණාව, අර තියෙන දැඩි ආලය අඩු වෙලා ගිහිල්ලා ඒ මිය යන කෙනාගේ චිත්තසංතානය තුළ මේ අර්චුති සිත තුළ ඇති වෙන එකක් නෑ මේ ජීවත් වෙලා ඉන්න අය කෙරෙහි යම්කිසි ආකාරයක ආදරයක් කියලා. මේ පිළිබඳව අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් අදහසක් තියෙනවා. ඔව් ඇත්තෙන්ම දැන් ආ ආදරේ වගේ එක නම් පුද්ගලය අරමුණු කරගෙන පුද්ගලය හොයාගෙන එනවා. ඊළඟට බොහෝ වෙලාවට අර ඉඩ කඩන් වලට තියෙන ආසාව නිසා ධර්මයේ තිරෝකුඩ සූත්‍රයේ තියෙන බුද්ධ දේශනාවෙම තියෙනවා. මිය පරලෝක ගිය කෙනෙක් പ്രേත ලෝකෙ ඉපදුනාට පස්සේ තමන්ගේ ගෙවල් දොරවල් ඉඩ කඩන් වලට ආසාවෙන් මිය පරලෝක ගියාම පැරණි ගෙවල් දොරවල් හොයාගෙන ආයෙ එනවා කියලා. හැබැයි ඇවිල්ලා ගේ ඇතුලේ වෙනදා ඉන්න විදියට මේ මගේ පුටුව මේ මගේ ඇඳ කියලා වෙනදා හිටපු විදියට ගෙදර ජීවත් වෙන්න බෑ. ඇවිල්ලා තමන්ට gedara ඉන්න තැනක් හොයා ගන්නවා. ඒ ඉන්න තැන තමයි බොහෝ වෙලාවට බිත්තියෙන් එහා පැත්තේ. ඉඩමේ කෙරවලත්, ගෙට හැරෙන තුම්මන් හන්දියක්. මුළුවල මුල්ලක්, අන්න දොර මුල්ලක්, බිත්තිය මුල්ල, ඒ වගේ අඳුරු සහිත තැනක් තමයි ඇසුරු කරගන්නේ. හැබැයි එතන හිටියට ගෙයි එහාට මෙහාට යනවා මේ මගේ වත්ත මගේ ඉඩකඩම් මගේ දීපොළ කියලා මේ එහා මෙහා ගමන් කරනවා. බොහෝ වෙලාවට එහෙම අමනුෂ්‍ය ගමන් කරනකොට තමයි ඒ අයගේ ශරීර වලින් යන අර දුර්ගන්ධේ මිනිස්සුන්ට දැනෙන්නේ. මේ අමනුෂ්‍යෙක් යනවා සමහරලාට මේ මඤ්ඤුක්කා මේ පුජ්ජනවා වගේ ගඳක් යනවා සමහරට අසූචි ගඳක් යනවා මේ වගේ ඒ අර අමනුෂ්‍යයා ගමන් කරනකොට ඒ අමනුෂ්‍යයාගේ තියෙන ශරීරේ විරූපීතාවය එක්ක ඇති වෙන දුර්ගන්ධේ අනිත් අයට අර ගන්ධය දැනුණට රූපයෙන් පේන්නේ නැහැ පුද්ගලයා. එහෙමයි. එතකොට මේ වගේ ඒ නිවස ඇසුරු කරගෙන ඉන්නවා. සමහර වෙලාවට මේ අමනුෂ්‍ය අපි ගම මේ නිවසට ඇතුල් නොවන විදිහට අපි නිතර පිරිත් කියනවා නිතර පිරිත් පැන් ඉහිනවා අපි උදේ හවස මේ පිරිත් දාලා තියනවා ගෙදර බුදුන් අඳිනවා බොහොම ධර්මානුකූලයි කියලා එහෙම ඉන්නකොට අමනුෂ්‍යයට ගෙදර ඉන්න බෑ ඒ අමනුෂ්‍යයට ඉන්න අමාරුයි අමනුෂ්‍යයා පුළුවන් තරම් මොකද කරන්නේ ඒ වගේ වෙලාවට ගෙයින් මග දැන් අපි ගෙදර පිරිත් කියනකොට බුදුන් අඳිනකොට ගේ ඇතුලේ ඉන්න අමනුෂ්‍යයා යනවා ඊට පස්සේ මේක නවත්තලා ටික වෙලාවක් යනකොට ආයෙමත් ඇවිල්ලා ඉන්න තැනට ඇවිල්ලා ඉන්නවා. එතකොට ඔය වගේ මග හැර හැර ඉන්නවා. හැබැයි අපි නිතර gedara නිතර පිළිත් කියනවා නම් බුදුන් අඳිනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් අපි ධර්ම සාකච්ඡා කරනවා නම් අපේ gedara අපි සුවඳුන් ටිකක් අල්ලලා පිරිසිදුව තියාගෙන අපි ඒ වගේ ධර්මානුකූලව ජීවත් වෙන පිරිසක් නම් අර අමනුස්සයටම වදයක් වෙනවා මෙතන ඉන්න එක. එතකොට අමනුස්සයා මොකද කරන්නේ? හිමීට මගහැරලා යනවා එහෙම ධර්මයේ හැසිරීම තුලින්ම අමනුස්සයා යවා ගන්න ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් ඔය දැන් මේ ඉඩමටම ආසාවෙන් නම් මැරුණේ ගෙයි හතර කොනේ ඊළඟට සමහරට මැද ගන්න පුළුවන් නම් මෙතන ගෙයි තියෙනවා නම් ඉතින් ගන්න පුළුවන් කමක් නැහැ. ගෙයි හතර කොනේ පස් ටික අරගෙන ගිහිල්ලා ඒ මිනිවල තිබ්බ තැනට හරි දානවා. එතකොට මේ අර එතනින් ගෙනිච්ච පස් නිසා එතනට ආසාවෙන් ඉදී කියලා. නමුත් ඒක 100ට 100ක් සාර්ථක ක්‍රමයක් කියලා නම් මම හිතන්නේ නෑ. බොහෝ වෙලාවට අර පස් ටිකට කෙසේ වුණත් තමන්ගේ මృత ශරීරයට නම් අමනුෂ්‍ය ඇලුම් කරනවා. ඒ නිසා තමන් ගෙදර හිටියත් නිතර සොහොනට යනවා තමන්ගේ මිනිය වල්ලපු තැනට යනවා ඒ මිනි පෙට්ටිය ළඟට ගිහිල්ලා තමන් හිටපු තැනට ගිහින් ඉන්නවා දැන් ඇත්තෙන්ම දැන් මේව ඇත්තටම අපි කීවට අපිට ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ නේ ඒකයි ප්‍රශ්නේ ඉතින් අමනුෂ්‍යයා සමහරලාවට නිදාගන්නේ අර පෙට්ටියේ තමන්ගේ ශරීරය තිබ්බ තැන කුඩු වෙලා ගියා පුරුද්ද. එතකොට ඔහු හිතනවා මේ මම තමයි මේ ඉන්නේ කියලා. එවැනි මුලා يعني ඒක අර තණ්හාව නිසා ඇතිවෙච්ච උපාදානය. එතකොට එතනට යනවා. හැබැයි ආයෙ gedara මතක් වුණාම ආයෙ එනවා. ඇවිල්ලා තමන්ගේ වත්තේ ඇවිදිනවා ඉඩමේ ඇවිදිනවා ඇවිදලා ඉවරලා ආයෙ යනවා මේ අර මේ රසාවට ගිහිලා ගෙදර යනවා වගේ ආයෙ සොහනට යනවා එතකොට මේ වගේ නමනුස්සයෝ බොහෝ දුරට අර ඉඩමේ හතර කුණේ පස් ටිකක් ගිහිලා එතනට දාපුවාම ගේ මතක් වෙනකොට සමහරට ගෙදර පිළිත් කියනවා නම් බණ කියනවා නම් ධර්මයේ දියුණු කරනවා නම් ගෙදරට යන්න බෑ ගිහිලා ඉස්සරහින් හැරිලා ආපහු එනවා. ගේ ළඟට ගිහිලා ආපහු එනවා. එතකොට එවැනි අවස්ථාවක අර භූමියට පස්වලට මේ ඉඩමට නම් ආස කරන්නේ අර ටිකට ඇලුම් කරගෙන ඉඳී කියන අදහස තමයි ඉතින් ওই තියෙන්නේ. නමුත් ඒක 100ට 100ක් නිවැරදි ක්‍රමයක් නන් නෙවෙයි. ඒ වගේම අපේ හැමදෙරෝනේ මේ බොහෝ වෙලාවට තියෙන දෙයක් සමස්තයක් වශයෙන් ගත්තාම මේ අවමංගල්‍ය අවස්ථාවක අපි දන්නවා පාංශුකූල චීවරය පූජාවක් කරනවා. මෙතනදී මේක පවුල කියලා හඳුන්වනවා. මේක පවුල් පන්සල් කරනවා කියන්නේ මේ දෙයක් පන්සල්ට බාර කිරීම කියලත් මතයක් තියෙනවා. අපි හඳුන්වන්නේ මේ බොහෝ අයගේ මතයක් තියෙනවා මේ දැන් මේ දිය යුතු වෙන්නේ නැහැ. හඳුන්වන්නේ මේ සුදු රෙදි මේක වෙනස් කළ යුතුයි. මේක මේ අතීතේ ඉඳලා යන සම්ප්‍රදායක් වුණාට දැන් මේක හඳුන්වන්නේ මේ සුදු රෙද්දක් කිසිම වැදගත්කමක් නැහැ. අද හඳුන්වන්නේ මේ සිවුරු කියන දේවල් ඕන තරම් වෙළඳ පොලේ තියෙනවා කියන මත උඩ මේ අමංගල්‍ය උත්සවවලදී මේ මේ පාංශුකූල මේ චීවරය බොහෝ වෙලාවට ඉවත් වෙන ලකුණු පහළ වෙනවා. මෙතෙන්දී අතර මේක මේ අයිති වෙන්නේ දානමය පුණ්‍ය කර්මයක් විදිහට අපේ හාමුදුරනේ. දහත්පට්ටිය පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා, අමංගල අවස්ථා භික්ෂුන් වහන්සේලාට. ඒ වගේම මේ පාංශකූල චීවර පූජා කරනවා. නමුත් මෙන්න මේ දේ දැන් ක්‍රමක්‍රමයෙන් මේ විදිහට මතයක් ජන මතයක් ගොන්නයිගෙන පැමිණෙනවා. මේක අපේ හාමුදුරනේ කොතෙක් දුරට සාධාරණද? ඔව් ඇත්තෙම දැන් අපි ගත්තාම ওই ක්‍රමයේ ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අර කෙනෙක් මැරුණාට පස්සේ ඒ මృత ශරීරයේ සුදු රෙද්දකින් ඔතන. එහෙමයි. ඔතල ගිහිල්ලා අමු සොහනකට ඈතට ගිහිල්ලා මහා කැලේක සොහනකට විසි කරලා දාලා යනවා. එහෙමයි. එතකොට ඔය වගේ මృత ශරීරයක් රෙද්දකින් හොදට ඔතල ඉවරලා ගිහිල්ලා සොහනට විසි කරලා දාලා එනවා. නමුත් ඉන්දියාව කියන්නේ ඒ කාලේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ සලුපිලි හිඟයක් තිබිලා තියෙනවා. එතකොට ඔය වටිනාම සලු පිළි කසී සලු කියන සලු තිබිලා තියෙන රජ පවුල් වල සිටු පවුල් වල ඒ වගේ යම් වටිනා පිරිසක් අතර විතරයි. ওই දේශනාවලදී දැන් අර තියෙන එක සිදුවීමක් තියෙන අර ඒක සාටක බමුණ ගැන තියෙන ඊට කලින් බුදු කෙනෙක්ගේ එක සලුවයි තිබිලා තියෙන බමුණටයි බිරිඳටයි දෙන්නටම උඩු කයට පොරව ගන්න. එතක බමුණ බනහන්න යනකොට බිරිඳ ගෙදර ඉන්නවා. බිරිඳට සලුව දීලා යවනකොට බමුණ ගෙදරට වෙලා එතකොට මේ වගේ අපිට පේනවා රෙදි හිඟියක් ඒ කාලේ තිබිලා තියෙන. අද වගේ මේ තාක්ෂණික උපකරණ මේ වගේ මේ ගාමට තිබෙන නෑනේ රෙදි මහන්නේ. එතකොට එවැනි ක්‍රමයක් නිසා රෙදි හිඟයක් තිබුණා. නමුත් කෙනෙක් මැරුණාට පස්සේ එවැනි රෙද්දකින් ඔතලා දැන් කොහොමත් අපි අපි කොච්චර දුප්පත් වුණත් ණය වෙලා හරි මිනි පෙට්ටිය ගන්නවා අනිවාර්යයෙන්ම දුප්පත් කොච්චර දුප්පත් වුණත් ඉඩම උගස් තියලා හරි කෙනෙක් මැරුණාට පස්සේ මලගෙදර කටයුතු ටික කරනවනේ ඒ වගේ කොච්චර තමන්ට අගහිඟකම් තිබ්බත් අර මිනිය උතලා සුදු රෙද්දකින් ගෙනහිලා ඒක විසි කරලා දාලා එනවා සෝනට එතකොට බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ඒ කාලේ සිවුරු හිඟයි. බොහෝ වෙලාවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුමත කරා පාංශ කූලික සිවුරු කියන්නේ අර විසි කරලා දාපු එක්කෝ මලමිණි උතලා විසි කරපු දාපු රෙද්දක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුණු බාකීක හරි කුණු ගොඩක හරි විසි කරලා දාපු රෙදි කෑලි වෙන්න පුළුවන්. අරගෙන ඇවිල්ලා මේවා හොදලා ඊළඟට පිරිසිදු කරලා දැන් අර මිනිහක් ඔතපු එකක් නම් ඒකේ තියෙන අර ඕජාව ටික ඔක්කොම හොදලා පිරිසිදු කරලා යවලා පඳු පොල මහල සිවුරක් හැටියට සකස් කරලා ගන්නවා. ඒක තමයි පාංශකුල චීවරය කියන්නේ. එතකොට එවැනි සිවුරු තමයි එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුමත කරා. ඒක බොහොම හොඳ ක්‍රමයක්. හැබැයි කවුරු හරි රජ කෙනෙක් හරි සිටුවරයෙක් හරි කවුරු හරි කෙනෙක් සිවුරක් ගෙනල්ලා හදලා පූජා කරොත් ඒකත් පිළිගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙකම සිවුරක් නැති කෙනෙකුට අර විදිහේ පාංශකොළ සිවුරක් හදා ගන්න ඕන ඒක බොහොම සරලයි හොඳයි. හැබැයි කවුරු හරි පූජා කරනවා නම් ඒකත් පිළිගත්තට කමක් නැහැ. එතකොට ඔයනි ක්‍රමයක් එදා තිබුණා. ඒ නිසා අමු සොහොනට ගිහිලා වික්ෂුන් වහන්සේලා සොහොනේ භාවනා කරන ওই නවසීවතික භාවනා කියලා සතිපට්ඨානේ තියෙන්නේ මලකුණක් දිහා බලාගෙන කරන භාවනාවක්. එතකොට ඒ නිසා සොහොනට ගිහිලා සමහරු භාවනා කරනවා පිළිකුල් සහගත මලමිනී වල නිමිති අරගෙන ඇවිල්ලා භාවනා කරනවා. ඊළඟට එවැනි අවස්ථාවල අර මිනියොතපු රෙදි ගෙනහලා සිවුරු සකස් කර ගැනීමක් තිබුණා. ඉතින් ඒ නිසා අද මෙවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා තමයි අර මිනිය උතන්න බැරි නිසා තමයි මිනි පෙට්ටිය උඩින් තියලා සුදු රෙද්ද දෙද්දක් තමයි ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න අර පාංශකූල සිවුර වෙනුවට. ඒක එදා ඒ තිබ්බදී අද යම් කිසි අර මේක සංකේතයක් වශයෙන් පූජා කරන අවස්ථාවක්. ඉතින් ඒ නිසා චේතනාත්මකව තියෙන එවැනි දෙයක්. නමුත් ඒකෙදි අපි ඒක මලමිනියත් උඩින් තියලා මේ වික්ෂුන් වහන්සේලාට චීවරයකට හරි උන්වහන්සේලාගේ ඒ පන්සලේ පූජා කරාට පස්සේ ඒක හාමුදුරන්ට චීවරයකට ගන්නත් පුළුවන්. එක්කෝ පුටුවකට දාන්න හරි පන්සලේ දොරටුවකට හරි ඕන දෙයකට පාවිච්චියට ගන්න පුළුවන්. ඒක සංඝයා සතු දෙයක්. එතකොට ඒක සංඝයාට පූජා කරනවා කැමැති දෙයකට පන්සලේ පරිහරණයට ඒක ගන්න කියලා. එතකොට අන්න ඒක තමයි මේ පාංශකූලික ඒ අදටත් ඒ නමින්මනේ හඳුන්වන්නේ පාංශකූලය කියලා. එතකොට අදටත් ඒ නමම තමයි තමයි පාංශුකුල වස්ත්‍රය කියලා හඳුන්වන්නේ. හැබැයි ඉතින් ඒක ඒ විදිහට දෙනවා. නමුත් ඊට අමතරව කොහොමත් ඉතින් ඒ පාංශුකුලයකට වැඩම කරපුවාම ස්වාමින්වහන්සේලාට පිළිකර පූජාවක් කෙරෙනවා. ඊළඟට මොකක් හරි සිවුරක් හරි මොනවා හරි පිරිකර පූජාවක් කරනවා ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්. බොහෝ වෙලාවට අර මලගෙදර දැන් මිනිහාස්සේ පිරිස අඬනවා වැළපෙනවා මේ මලමිනිය අරගෙන ගිහිල්ලා ආදාහනය කරන්න ලෑස්ති වෙනකොට මහා ලොකුවට මේ පූජාවල් කරන්න තරම් මිනිස්සුන්ට හැකියාවක් නැහැ. දුකෙන් ඉන්න වෙලාව. නමුත් මිනිස්සු කොහොම හරි හත් දවසට දාන ටිකක් හරි අරගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට ඒ කරන කටයුතු සියල්ල කරලා පින් අනුමෝදන් කිරීම කරනවා. ඒ නිසා කොහොමත් අපි දෙන දේ තුල දානමය පිනක් රැස් වෙනවා. ඒ දානමය පින අර මිය පරලෝකීය කෙනාට අනුමෝදන් කරවීම තමයි ඒ පාංශුකුල වේලාවේ සිදු කෙරෙන්නේ. එහෙමයි අපේ හැමදෙරෝනේ. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක්ම මේ සිංහල බෞද්ධ අවමංගල චාරිත්‍ර උළෙලකදී අපිට දක්නට ලැබෙනවා. අ, මෙතෙන්දී අපේ හාමුදුරනේ දැන් අ, මේ විදිහට මේ අ, මුත කලෙබරය يعني භික්ෂුන් වහන්සේලාගේ වතාවත් සියල්ල ආගමික වතාවත් නිමා වෙලා ඊනතරතු ගිහි කතාවන් ආදී ಗುಣ කතාවන් ආදී නිමා වෙලා මේ මුත කලෙබරය රැගෙන යාමට සූදානම් වෙන විටම අපිට දක්නට ලැබෙන දෙයක් තමයි බොහෝ නිවෙස්වල මේ කිරි ඉතිරවීමක් කරනවා. පොල් කිරි උතුරවනවා ගේ මැද සාලේ. එතකොට මේ සාමාන්‍ය සුබ කටයුතු වලට කිරි උතුරවනවා කියන මතය නමුත් මේක පිටින්දි විද්‍යමාන වෙන්නේ අපේ හැමදෙනුන බොහෝ වෙලාවට මේ පිරිසිදු කිරීමක් වෙන දෙයක් විය යුතුයි. ඒ වගේම කහ දියර ඉසීමක් සිද්ධ වෙනවා අපේ හැමදෙනුනේ. මෙන්න මේ ගැන අපි මොකක් හරි අර්ථකථනයක් දුන්නොත් මම හිතනවා වඩා සාධාරණ වෙයි කියලා. ඔව් ඇත්තෙන්ම මං හිතන්නේ අද නම් මේ මලමිනී තියාගෙන එම්බාම් කරලා තියාගෙන ඉන්න විදිහට ඔය කිරි උතුරලා නෙමෙයි මුළු ගේම හොදවන්න ඕනේ. ඒ නිසා මේ මේ මට්ටමට දවස් ගණන් තියාගෙන නිවසක හිටියක් දැන් ඇත්තටම බලන්න ගෙදරක දවස් 4ක් 5ක් මලමිනියක් තියාගෙන ඉඳ සමහරු සති ගණන් තියාගෙන ඉන්න මෙහෙම තියාගෙන ඉඳලා මලමිනිය අරගෙන ගෙනිහින් ආදාහනය කරා කියලා හිතන්න. නමුත් දවස් 2 3ක් යනකම් අර මිනියේ තිබ්බ සැර මේ ගෙදරකට එනකොට තේරෙනවා. එතකොට මේ සැර, මේ දුර්ගන්ධේ බොහෝ වෙලාවට දවස් ගණනාවක් මේ නිවස තුල රැඳිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔය දොර ජනෙල් හොඳට ඇරලා දාන්නේ දින 7ක් විතර යනකම්. ඒ ඊළඟට ওই සුවඳ දුම් ටිකක් අල්ලා කහදියර විශේෂයෙන් කහදියරේ ඉන්න හේතුව තමයි පිරිසිදු විසබීජනාශකයක් හැටියට තමයි කහදියර පාවිච්චි කරන්නේ. ඉතින් අර කිරි උතුරෝන ඒවා ඊළඟට අර මිනි පෙට්ටිය දෙපැත්තෙන් පහන් දෙකක් දැල්වන්නේ. ඒ පහන් දැල්ල කියන්නේ පහන් දැල්ලට විසබීජ විනාශ වෙනවා. කාබන් කාබන් මිශ්‍ර ඔව් කාබන් මිශ්‍ර නිසා ඉතින් අන්න ඒ වගේ විස බීජ විනාශ වෙන ක්‍රමයක් තමයි ඒ තුල තියෙන. ඉතින් මේවා අර අතීතේ ඉඳන් ආපු දේවල් වල යම් කිසි අර අපි බැහැර කළ යුතු නෑ මේවා යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. මොකද අර විස බීජ නාශක ක්‍රියාවලියක් ඒ තුල සිද්ධ වෙනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ අතීතයේ ඉඳලා පරපුරෙන් පරපුරට පැවතගෙන යන මේ චාරිත්‍රවල යම්කිසි හර පද්ධතියක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයක් තියෙනවා. ඒ වගේම විද්‍යාත්මක භාවයකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කිසිම දෙයක් අපි විදුවසට හසු නොවුනා කියලා ඉවත නොදැමිය යුතුයි. මේ පිළිබඳව අපි යථාර්ථවාදීව සිටිය යුතුයි. ඒ වගේම ගවේෂණය කළ යුතුයි. ධර්මානුකූලව මේ සම්බන්ධ පිළිතුරු සෙවිය යුතුයි. එයයි සැබවින්ම බුද්ධිමත් ජනතාව වශයෙන් කළ යුතු වෙන්නේ. ඉතින් අපි ඔබට මතක් කරන්නේ මේ මොහොතේදී ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ කලවරේලිය වැඩසටහන තුලින් ඉතින් මෙවැනි ආකාරයේ මේ අදෘශ්‍යමාන බලවේග අද්භූත බලවේග පිළිබඳ මේ යන කතිකාවත තුළ ඔබට ගැටලු මතුවෙනවා ඇති. ඒ සඳහා ඔබට පුළුවන් අපි අවස්ථාව ලබා දෙනවා මේ මොහොතේදී විමසා දැන ගැනීමට අපි දුරකථන අංකය මතක් කරන්න ශ්‍රී ටීවී නාලිකාවේ 0711 887 898 0.711 887 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් ශ්‍රීටීවී නාලිකාවත් සමග සහ සම්බන්ධ වෙන්නට. ඒ වගේම අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ අන්තර්ජාල ලිපිනය මේ මොහොතේදී මතක් කරන්නම් www.bhavana.org www.bhavana.org ඒ වගේම www.sadaham.lk මෙන්න මේ කියන අන්තර්ජාල ලිපිණියන් ඔස්සේ විද්‍යුත් ලිපිණියන් ඔස්සේ ඔබට පුළුවන් ප්‍රතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිරන්තරයෙන්ම ඔබගේ වටිනා පණිවිඩ අදහස් ආකල්ප ආදිය විමසා බලා උන්වහන්සේගෙන් සැබෑ යථාර්ථවාදීව හි පිළිතුරු ලබා ගැනීමට. ඒ වගේම දුරකථන අංකය මතක් කරනවා අපි මේ මොහොතේදී උන්වහන්සේගේ 0.115යි 753 987 0.11 1.15යි 753 987 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් අතිපූජනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමට. ඒ වගේම අපේ හාමුදුරනේ විශේෂයෙන් මතක් කරගන්න අපි ගිය සතියේත් මතක් කළා පසුගිය සතියේ ඔබ වහන්සේ පැවැත්වීමට බලාපොරොත්තු වෙන ප්‍රජා සත්කාරය අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ ගුම සමරුව වෙනුවෙන් පවුල් 500කට පමණ ඇඳුම් පරිත්‍යාග කිරීම, ඒ වගේම ආබාධිත සිය දෙනෙකුට රෝද පුටු අත්වාරු කිහිලි කරුවා ආදී ලබා දීමට, ඒ වගේම කුඩා ළමුන් 200කට පමණ පාසල් පොත් බෑග් ආදී උපකරණ කට්ටල ලබා දීම, ඒ වගේම ඔවුන්ට ආහාර වේලක් ලබා දීම. මේ පරම පවිත්‍ර චේතනාව තුළ ඒ සත්භාවය තුළින් මේ සත්ක්‍රියා විශ්ව සිද්ධ කිරීමට ඔබ වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මා මේ මොහොතේ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ අද දින වැඩසටහන තුලනුත් මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද බොහෝ දෙනෙක් සිටිනවා පින් කරන්න, කුසල් කරන්න බොහොම කැමැත්තෙන් ඔවුන්ට ඒ සඳහා සුදුසු අවස්ථාවන් අවශ්‍ය වෙනවා. ඉතින් බොහෝ දෙනා අද දින අයාලේ ගමන් කරන්නේ පින කියලා සිතාගෙන මෝහෙන් මුලා වෙලා. නමුත් සැබෑ පින්කම් කියන්නේ මෙන්න මේ වැනි දේවල් කියලා වටහාගෙන තමන්ට පුළුවන් හැකි උපරිම ආකාරයෙන් මේ සඳහා දායකත්වයේ ලබාගෙන ඒ තුලින් ලබා දීලා ඒ තුලින් මහත්ඵල මහානිසංස උදා කර ගැනීමට. ඔව් මං හිතන්නේ බොහෝ දෙනෙක් පින් කරනවා කියලා දෙනවා. හැබැයි බොහෝ වෙලාවට දීලා තියෙන තියෙන අයටම. ඒ නිසා මං හිතන්නේ මේ රටේ ඉන්න අයටත් ඊළඟට මේ ලංකාවේ ඉඳන් ඔබ විදේශ රටකට ගිහිලා හිතනවා නම් අනේ අපේ රට වෙනුවෙන් අපි කාට හරි යමක් කළ යුතුයි කියලා මේ රටේම ජීවත් වෙච්ච මේ රටේ ඉපදිච්ච අද අන්ත අසරණ වෙලා ඉදා වේල කොහොමද අද ජීවත් වෙන්නේ අද බඩට මොනවද කෑමක් වැටෙයිද කියන විශ්වාසයක් නැහැ උදේ ඉඳන් රැ වෙනකම් මොනවා හරි දෙයක් ලැබුණොත් ඒක ආහාර කරගන්න ඒක ඒ වගේ පුදුම දුක්සහිත ජීවිතයක් ගත කරන පිරිසක් ඉන්නවා මේ පිරිස යුද්ධය නිසා ප්‍රභාකරන් නිසා අවුරුදු ගාණක් යුද්ධෙන් බැටකෑවා ඊළඟට සුනාමි ව්‍යසනය නිසා සුනාමියෙන් විනාශයටපත් වෙලා විශාල පිරිසක් බැටකෑවා ඊළඟට මේ යුද්ධයේ තීරණාත්මක කාලේ ඕම් කොටු වුණා. ඒ මේ අහිංසක මිනිස්සුන්ව තමයි පලියක් හැටියට තියාගත්තේ. අන්තිම මොහොත වෙනකන් ලක්ෂ ගාණක් මිනිස්සු කොටු කරගෙන මේ මිනිස්සුන්ගේ ආශ්‍රය තමයි හැංගිලා යුද්ධ කරේ. ඒ නිසා මේ විශාල පිරිසක් මේ යුද්ධේ බොහෝ තුවාල ලැබුව ආබාධිත තත්ත්වයකටපත් වුණා අන්ත අසරණ වුණා. ඔවුන්ගේ ගෙවල් වලට ගිහින් බලනකොට ওই නන්දි කඩාල ඒ වගේම පුදුකුඩු ඉරිප්පු වගේ ප්‍රදේශවල මම හමුදාවත් එක්ක ඇවිද්දා. ඉතින් මේ ප්‍රදේශවලට ගිහින් බලපුවාම මේ මිනිස්සු විඳින දුක දැක්කහම පුදුමාකාර අන්ත අසරණ පිරිසක්. ඒ නිසා අපි යුද හමුදාවත් එක්ක එකතු වෙලා මේ මහා පින්කම කරන්නේ විශේෂයෙන් ඒ නිසා ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වෙලා වසර 9ක් සම්පූර්ණ වෙනවා දෙසැම්බර් 12 වෙනිදාට එදිනට අපි මුලදීව ප්‍රදේශයේ පාසලක සම්පූර්ණයෙන් හමුදාව සහයෝගය ඇතුව තමයි පින්කම සංවිධානය වෙන්නේ. ඒ නිසා අපි ඒ ප්‍රදේශයේ ඊටාම දුප්පත් පවුල් 500ක් හමුදා මාර්ගයේ තෝරගෙන ඒ අයට රිදිපිලි ලබා දෙනවා. ඒ වගේම මේ යුද්ධයට මැදි වෙලා ආබාධිත වෙච්ච අසරණ අයට රෝදපුටු අත්වාරු කිහිලිකරු වගේ දේවල් ලබා දෙනවා. පාසල් ළමයින් 200කට පමණ පොත්පත් ඒ වගේම බෑග් පාසල් උපකරණ ලබා දීලා මම හිතන්නේ පිරිස ගත්තාම 2000ක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම හමුදා හමුදාවෙන් කිව්වා අනේ හාමුදුරනේ අපිට බඩු ටික දෙන්න අපි උයනවා. හමුදාවේ දරුවන් ලවා උයලා හොඳ කෑම වේලක් ඒ අයට පාසලේ හැමෝටම ඉස්කෝලේ වාඩි කරලා මේ මිනිස්සුන්ට කන්න දීලා සෝම හාමුදුර වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ මහා පින්කමක් අපි මුලතිව්වල සිදු කරනවා දෙසැම්බර් 12 වෙනිදා. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ ශක්ති පමණින් ඔබ අපිට මේ රෙදිපිලිවලින් ඊළඟට රෝදපුටු අත්වාරු කීලිකරු වේවා පාසල් උපකරණ වේවා ඒ සඳහා වියලි ආහාර වලින් හෝ ඔබට පුළුවන් ආකාරයක ඔබ අපට දායකත්වයේ දරන්න මම හිතන්නේ විශේෂ දුරකථන අංකයක් අපි මේ වෙනුවෙන් වෙන් කරපු අංකයක් තියෙනවා 0.115යි 245යි 255 මතක තියාගන්න පුළුවන් 0.115යි 245යි 255 අපේ ආයතනයට කතා කරලා ඔබ ඔබට පුළුවන් මට්ටමේ මේ මහා පින්කම වෙනුවෙන් දායකත්වයේ දරන්න කියලා මං හිතන්නේ සෝම හාමුදුරුව වෙනුවෙන් මේ කරන මහා පින්කම ඒ වගේම ඔබ හැම දිනාටමත් හදවතින්ම පින් කළ යුතු පුද්ගලයන්ට පින ලැබෙන විදිහට ඔවුන්ට යහපතක් වෙන විදිහට ඒ රැස් වෙන පින තුලින් ඔබටත් විශාල පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔව්. ඉතින් සුපුරුදු ආකාරයටම ඔබගේ ඇලුම් කරන ප්‍රියතම වැඩසටහන කනුවරෙලිය වැඩසටහන තුලින් සමුගෙන යන්නට අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්නට මත් වෙන ඔබට මතක් කළා මේ උතුම් කුසල කර්මයට ඒකාත්මික වෙන්න කියලා ආරාධනාවක් කළා. ඉතින් එහෙනම් අද දවසේ අපි සමුගෙන යන මේ මොහොතේදී අදත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර වදාර අතිපූජනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේට নমස්කාර පූරක ස්තුතිය පුද කරමින් අපි සමුගෙන යනවා ලබන සතියේත් මෙලෙසින්ම මේ කතිකාවත සමග ඔබත් සමග ඒකාත්මික වීමේ බලාපොරොත්තු ඇතුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි